නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමෝ ච භික්කවේ දුක්ඛස්ස නිදාන සම්භවෝ තණ්හා කෝ භික්කවේ කාමස් නිදාන සම්භවෝති තී <coughs> ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ දෙසැම්බර් මාසේ 24 වෙනිදා වෙනකොට එළඹිලා තියෙන අපේ දේශනා මාලාවේ හතරවෙනි අංකයට හතරවෙනි දේශනාවට අපි තුන්වෙනි දේශනාව පවත්වපු 22 වෙනිදාත් මේ මාතෘකාමයි ඉස්සරහින් තියාගත්තේ දවසේ මාතෘකාව වශයෙන් තව ඩිංගිත්තක් එහාට යනවා නම් මේ දේශනා මාලාවම සඳහා මාතෘකාවනේ දුක කියන එක දුක්ඛ කියන pāli වචනය. ඒ ඒ උද්ෘත සියල්ලම අපි ලබා ගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච නිබ්බේධික සූත්‍රයේ ඒ සූත්‍රයේ අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙලා තියෙන එක. නිසන් වනේ පැත්තෙන් බලනකොට අපි මේ නිබ්බේධික සූත්‍රය ඉදිරිපත් කරගෙන මේ වගේ වැඩමුළු 6කට මාතෘකා ලබා ගන්න තියෙනවා. අපි මේ දුක කියන 6 වෙනි මාතෘකාව ලබා ගන්නකොට ඒ සූත්‍රේ නිමාවට අපි ලං වෙලා තියෙනවා. ඉතින් ඒ ලබාගත් හැම මාතෘකාවක්ම කාමයෙන් පටන් අරගෙන හැම එකම නිර්වේදයේ පිණිස සරුවච්චන් වහන්සේ විග්‍රහ කරන්නේ පැතිකඩ හයක් මාර්ගේ. ඒ පැතිකඩ හයේ මේ දුක කියන මාතෘකාවේ දුක නම් කිම නැත්නම් දුක මොකක්ද කියන එක හඳුනා ගැනීම තමයි ඒ මාතෘකාවේ පළවෙනි පැතිකඩ. දෙක තමයි දුකේ නිදාන සම්භවය. ඒක හට ගැනීම, ඒකේ නිදානය, ඒකේ මුල සමුදය කියලාත් මේකට කියනවා. ඉන් ਸਰවචනාංශයේ මෙතෙන්දී සඳහන් කරනවා නැත්තම් ප්‍රශ්නයක් අහලා මහන්නේ මේ දුකේ නිදාන සම්භවය කුමක්ද? දුකේ නිදාන සම්භවය නම් තණ්හාව කියලා. ඉතින් මේක බෞද්ධය බොහෝ විට දන්න දෙයක් පළවෙනි ආර්ය සත්‍ය වශයෙන් පෙන්ලා තියෙන්නේ දුක නම් දුකට හේතුව දුක්ඛ සමුදය තණ්හාව කියන බව කවුරුත් වගේ දන්න දෙයක්. ඒ නිසා ධම්මචක්කපවත්තන සූත්‍රයේත් සරුවචන් වහන්සේ හා පුරාවට ඒ අන්ත දෙක අතහැරලා මෙද මාර්ගයේ වශයෙන් චතුරාර්ය සත්‍ය ඉදිරිපත් කරන වෙලාවේදී ඉස්සලාම දුක්ඛ සත්‍ය හඳුනා දීලා ඊගාවට දුක්ඛ සමුදය මෙතන තියෙන නිදාන සම්භවයේ කිව්වත් සමුදය කිව්වත් ආසන්න කාරණාව කිව්වත් එකම දේ මෙතන කියවෙන්නේ ඒ දුකට හේතුව තෘෂ්ණාව වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ දුක දුකට හේතුව විස්තර කරන ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ උද්දෘත පාඩේ ගත්තොත් යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනන්දිනී සේයති ඉදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මේක තමයි අපි සාරවත්්‍ය විග්‍රහය වශයෙන් දුක්ඛ සමුදය අරිය සත්‍යයට නැත්නම් දුකේ නිදාණයට දුකේ සම්භවයට අර්ථය දෙන්නේ. අපි දැන් ඉන්නේ නිබ්බේධික සූත්‍රයේ. ඒ සූත්‍රෙත් මේ වගේ අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. සර්වචන්නාංශේ සූත්‍ර අවසානයේ වෙනකොට මේ දුක පිළිබඳව සාකච්ඡා කරන්න ඒ මාතෘකාවෙන් තියාගන්නකොට ගෙවම් කරව මාතෘකාවලින් පළවෙනියෙන්ම නිබ්බේධික සූත්‍රයේ සඳහන් කර තියෙන කාමය කියන එක. ඒ නිසා මේ දුකට හේතුව තෘෂ්ණාව, කාමය, තණ්හාව, ආශාව ඒ සියල්ලම එක සමානාර්ථ පද. ඒ නිසා නිබ්බේතික සූත්‍රයේ පළවෙනිම සඳහන් වෙන කාමය තමයි අන්තිමට සඳහන් වෙන මේ දුක පිළිබඳව නිදානි. දුක පිළිබඳව සමුදය. දුක පිළිබඳව සම්භවය කියලා සඳහන් වෙලා තියෙනවා. ඒක නිසා අපි මීට වැඩමුළු පහකට ඉස්සලා කරපු ඒ පළවෙනිම නිබ්බේධික සූත්‍රය සම්බන්ධ වැඩමුළුවේදී මේක අපි සෑහෙන දුරට විස්තර කරා. මේ කාමයේ කියන එක පිළිබඳ විස්තර කරා. නමුත් මෙහි ඌණ පූර්ණයක් වශයෙන් අංග සම්පූර්ණ කිරීමක් වශයෙන් අපි නැවතත් සමහරක් ඒ කරුණු ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. මේ දුක කියන මාතෘකාවට ආසන්න කාරණා වශයෙන් නැත්නම් සමුදේ නිදාන වශයෙන් ඉතින් ඒ නිසා තෘෂ්ණාව කියලා මේක තනි වචනෙන් පොකුරට පොදියට සඳහන් කරාට ඒක නන්දි රාග සහගත ඕනෝ භවික පෝනෝ භවික කියලා කියන්නේ මේ තණ්හාව ලාටු වශයෙන් දේවල් అలවන එකයි කරන්නේ. ඒ නිසා ඒක කවදාකවත් ඉවරයක් කරන්න දෙන්නේ නැහැ. ඉවරේ තව කොනක් තියෙනවා. ඒ කොන ඊගායකට දැඟට නොදැනි මේක ඉවර කරනකොට අනිත් එක පටන් ගන්න තියෙනවා. ඒ විදිහට ඒකට කියනවා එකොණට සරුවත්ඥාන සඳහන් කරන්නේ භවනෙත්‍ය කියලා. භවනෙත්‍ය කියලා කියන්නේ භවය මේ චිත්තක්ෂණේ කෘතඥයාගේ භවය මේ චිත්තක්ෂණ ඊගා චිත්තක්ෂණට කිසිම සම්බන්ධයක් නැතුව පහළ වුණාට ඒ සංකල්ප හරහා ඉදිරියට નિરાයමක් තියෙනවා ඊගාටන චිත්තක්ෂණත් එක්ක හීනුලෙන් පටලනවා ඊගාට ඒ චිත්තක්ෂණ ඉවර වෙනකොට පරමාර්ථ වශයෙන් චිත්තක්ෂණේ එතනම උපදිනවා එතන නැති වෙනවා නම පෘථග්ජනයා කොහොම හරි ඊගාවට එන චිත්තක්ෂණත් එක්ක මේක අවුල ගන්නවා. මේක පැටලව ගන්නවා. ඒකට කියනවා භවනිත්‍ය කියලා. භවනිත්‍ය කියලා කියන්නේ තණ්හාව. තව තැනක සරුවචනන්සේ සිබ්බනි කියන වචනේ පාවිච්චි කරනවා. මෙහුම්කාරී, ගිතුම්කාරී, ගැටලන්නේ කියන අදහසෙන් ඊගාට එනේන එක එනේන එක ගැටලනවා. පුනක් භවයේ කියන වචනේ තියෙන එකම තමයි. නැවතත් මේ මේ ජවනිකා මෙතන ඉවර වුණාට නාඩගම දුවනවා. මේ ජවනිකාවෙන් ඊගවන් ජවනිකාට මාරු වෙනකොට තේමාව නොඛණ්ඩව අඛණ්ඩව පවත්තන එක තමයි මේ තෘෂ්ණාව කරන්නේ නිසා යා පුනර්භවයේ ධනවනයි ධනවන සුළුයි නන්දි රාග සහගතා නන්දිය සහ රාගය නන්දිය කියලා කියන්නේ තරුණ ප්‍රීතියට රාගය කියලා කියන්නේ බලවත් ප්‍රීතියට ඒ නිසා නන්දි රාග සහගතා తතර తත්‍රාපි නන්දිනී ඒ තණ්හාව මොන කුණු කන්දලයකට වුණත් ඒකට ප්‍රේම කරනවා මොන අපායට ගියොත් අපායට ප්‍රේම කරනවා තිරිසන් ලෝකෙට ගියොත් ඒකට ප්‍රේම කරනවා. මනුෂ්‍යකම වැටුනොත් මනුෂ්‍යකමට ප්‍රේම කරනවා. ඥානිකම කරනොත් ඥානකම අල්ලා ගන්නවා. පිරිමියෙක් වුණොත් පිරිමිකම අල්ලා ගන්නවා. යන යන දේ අල්ලා ගන්නවා. ඒක නිසා ඒ తත්‍ර తත්‍රාබිනන්දනී කියන ගුණය දිහා බලනකොට මේ දැන් හම්බෙලා තියෙන භවය අපි කොච්චර තදින් අල්ල බදාගෙන ඉන්නවද කියලා කියනවනම් අපි ගිය භවයේ හිටපු අගයන් ආඩම්බරයන් වලට පෞරුෂත්ව ලක්ෂණ වලට කිසිම සම්බන්ධයක් නැහැ මේ. ඒ වුණාට මේක අල්ලගෙන ඉන්නේ මැරෙන්නේ නැති වෙන්න වගේ. පුදුමාකාර විදියට ගෑනු ගෑනුකම අල්ලා ගන්නවා, පිරිමි පිරිමිකම අල්ලා ගන්නවා, භික්ෂුන් භික්ෂුකම අල්ලා ගන්නවා. ඒ බෞද්ධයා බෞද්ධකම අල්ලා ගන්නවා. තම තමන් ඉපදිනේ පරිසරයේ පුදුම විදියට අල්ල බදා ගන්නවා. ඉතින් ඒක නිසා ඒක භව චක්‍රය දිහා බලනකොට නැත්නම් විශාල චිත්‍රය දිහා බලනකොට අපි මේ මේ කුණු කන්දල අල්ලගෙන ඉන්න හැටි මේක අතාරින්න නැතුව වගේ. ඒ තරම් බරවත් විදිහට අල්ලගෙන මේකේ ලොක්ක වෙන්න හදනවා. ඉදිරියට යන්නත් හදනවා. අනික් අය විශ්ේ කැපිපෙන්නත් හදනවා. නමුත් අපි දන්නේ මේ වගේ කීයක් අල්ලගෙන ඉඳලා කීයක් අතහැරලාද ඇවිල්ලා තියෙන්නේ. ඒව පිළිබඳව හීනක ආහංකා විශයක් අපිට නැහැ. දැක්කොත් ඒ පෙරවිසු කඳ පිළිවෙත දැක්කොත් කවදාකවත් සන්තෝෂ වෙන්න දෙයක් නැහැ. අපි ඒ දවස්වලත් මේ වගේ පුදුම විදිහට ඒ භවවලත් ඒක අල්ලාගෙන ඒක බදාගෙන ඒක මගේ කියාගෙන බුදුම විදිහේ ඉඳලා තියෙනවා. ඒක ජාතක කතාවක සඳහන් වෙනවා ඔය මුම්තාස් මහල් කියන ඒ බිසවට අගේ ආදරය කරපු සහජාන් රජුරෝ වගේ රජ කෙනෙක් ඉඳලා තිනවා තමන්ගේ මහේෂිකාට ඉතාමත්ම ප්‍රිය. ඒ තරම්ම යත් සුන්දරයි. ඒ වගේම මෙයත් මෙයාට ප්‍රියයි. ඉතින් ඒ නිසා ඉතාමත්ම සුහදව, ඉතාමත්ම සෞහෘදව ප්‍රේමණීයව නන්දි රාගසහගතව ඉන්නකොට අවාසනාවන්ත විදිහට ඒ බිසව මහේෂ්කාව නැති වෙනවා. නැතුණාට පස්සේ රජුරවන්ට එන ශෝකය මොන්න විදිහින් නැතර කරන්න බෑ. රාජ්‍ය කටයුතු මොකුත් කරන්න බෑ. කණ්ඩත් නෑ, නිින්දත් නෑ. ඉතාමත්ම ශෝකයෙන් ගත කරනවා. ඉතින් ඒක අන්තිමට රාජ්‍ය තන්ත්‍රයට බලපානවා, දේශපාලනට බලපානවා, ආර්ථිකයට බලපානවා. ඒ නිසා අවසානයේ ඒ සඳහා පූජිතයන් කඳවලා එහෙම නැත්නම් ඉහළ පන්ති උපදේශ පණ්ඩායම කැඳවලා මේ රජුරවන්ට ඒත්තු ගන්නන සිද්ධ වුණා රජුරන්ගේ පශ්චාත්තාපයක වුණත් රට තැවෙනවයි කියලා රට ආර්ථික දේශපාලන වශයෙන් අගාධයකට වැටලයි රජුරවන්ට ඒක තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ රජුර කියනවා තේරෙන්නේ නැද්ද මෛත්‍ර කිහිටෝ මේ වගේ ප්‍රියම්බිකාව එනත මහේශිකාව ඉන්න තැන ඉතින් ඒ රාජසභාවේ උපදේශකෙක් විදියට එහෙම නැත්නම් පුරোহিතෙක් විදිහට බෝසතාන් වහන්සේත් ඉන්නවා. ඉතින් බෝසතාන් වහන්සේ ඒ වෙලාවේ හරස් ප්‍රශ්නයක් අහනවා. ඔබතුමා මැරිච්ච මහේෂිකා ගැන මෙච්චර ප්‍රේමයෙන් ගත කරාට මැරිච්ච මහේෂිකා ගිහිල්ලා එතන ඉඳලත් ඔබතුමාට ප්‍රේම කරනවා කියලා හිතාන ඉන්නවද කියලා. රජු කියන අනිවාර්යයෙන් අපි දවලුත් ප්‍රේම කළා රැත් ප්‍රේම කරා දිගටම හිටිය නිසා ගිය තැනක එයත් මට අනිවාර්යයෙන් මේ වගේ ප්‍රේමයක් ඇත්තේ කියලා. එතකොට කියනවා දැන් ඉන්න තැන දැක්කොත් දැන් ඉන්න තැන පෙන්නුවොත් කදාහකත් ඔබතුමාට ওই මතේ ඉඳ හම්බ වෙන්නේ නැහැ. කැමැතිද මහේශිකා දැන් ඉන්නේ කොහෙද කියලා දැනගන්න කියලා. ඒ රජු කියනවා මට එකම බල මාත්‍රේ බලාපොරොත්තු ඉච්චරයි. ඒක නිසා මට පුළුවන් නම් මහේශිකා පෙන්වන්න කියලා. පස්සේ එතකොට ඒ ඕසත්ව ඉන්න මේ උපදේශකයා එහෙම නැත්නම් ඒ රජුරංගේ රාජසභා මණ්ඩපයේ කරන අදිෂ්ඨානයක් කරනවා. යාගේ තිබුණ අභිඥා බල වලින් මහේශිකාවේ ඉන්න භවයේ මතුවෙන්නේ කියලා. එතකොට රාජසභා මැද ගොම කුරුමිනියෙක් මතුවේ. මහේශිකා මැල්ල කියලා ගොම කුරුමිනියෙක් වෙලා. එයා ගොම්බෙට්ටත් තල්ලු කරන තල්ලු කරන යනවා දැන් රාජසභාව හරහා පුක පැත්ත උඩ තියාන ඔළුව පල්ලෙහාට දාගෙන විශාල දෙයක් වගේ. ඉතින් රජුරෝ එතකොට මේ පඬිතුමා කතා කරලා කියන රජුරණ මේ තමයි මහේශිකා. රජුරණට හරියට කේන්ති යනවා මේ මට නිඳ කරයි. මගේ හිතුවේ මෙච්ච ලස්සන සුන්දර සුන්දරිකාව ගොම කුරුමිනියකට සමාන කරයි කියලා. ඊට පස්සේ පූජිතයා කියනවා ඔබතුමාට මේ සැකනම් මං අභිඥාවක් කරන්න ගොම කුරුමිනියට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ගෝ එහෙම කිරුවේ නැත්තම් ඔබට මරණ දඬුවම තමයි නියම වෙන්නේ. මේ සරම් මාත් ලස්සන ප්‍රිය කරන මහේශිකාවක් ගොම කුරුමිනෙක් බාටපත් කෙරුවයි. ඊට පස්සේ රජුරෝ මේ මේ පූජිතයා අදිෂ්ඨානයක් කරන ගොම කුරුමිනියට කතා කරා. ඊට පස්සේ එයා කියනවා මේ මම මෙහෙම හිටියා තමයි නමුත් මට අද වැඩ තියෙනවා බර වැඩක් තියෙනවා මේ ගොම්බෙට්ටක් හම්බෙලා තියෙන්නේ මට වැඩ මං යනවා කියලා. ඉතින් රජුරු අහනවා මේ පෙර හිටපු භවයේ පිළිබඳ හෝ මං ගැන හැඟීමක් තියෙනවද කියලා. ඊට පස්සේ කියනවා මේ ගොම්බෙට්ට තරම්වත් මට ඔබතුමා වටින්නේ නැහැ. මට ඉක්මනට යන්න දෙන්නේ කියලා. එයාට ඒ භවයේට වටින්නේ ගොමකුරු මිනිහට ඒ හම්බෙච්ච ගොම්බෙට්ට තමයි. ඔය දැකලා නැත්තම් බලන්න මේ අපේ පාරේ ඉන්න ඕන තරම් ඒ ගොම කුරුමිනියා කියන එක ඔය රිලවුන් පෙටි ගහපුවාම ඒ වගුලි කරගෙන තල්ලු කරගෙන යනවා යම් තැනක ඒ අසුචියක් වටනම උගේ පොළවේ මතුවෙන කොහොම එනවද දන්නේ. උන්න කවුරු පණිවිඩ දෙනවද දන්නේ ඇවිල්ලා ඒක අරගෙන යනවා. ඉතින් ඒ වගේ අපි මේ දැන් මේ ගත කරන භවය මේ ගත කරන දෙයට බැඳිලා තියෙන බැඳිල්ල తත්‍ර తත්‍රාභි නන්දනී කියන එක කිසියම් සාසුන් වහන්සේ නමක් හෙලි කෙරුවේ නැහැ. මොකද හෙලි කරන්න අනෙක් ආගම ධර්මවල ඒ පුනර්භවයක් පිළිබඳ හෝ දිගින් දිගට යන ගමනක් <coughs> පිළිගන්නේ නැහැ. නමුත් ਸਰවඥාන්සේ ඒකත් දැකලා කියනවා මේකේ තියෙන මේ ආකර්ෂණීය මනනන්දනීය ගතිය තමයි හිත ගිය තන ආදර රජ මාලිගාව සෑදේ. ඉපදුනේ තිරිසං ආත්මයක් නම් ඒ පුරුදුමාකාර විදිහට තිරිසං ආත්මෙට ප්‍රේම කරනවා. අපායට ගියත් තියෙන හරියක් තියෙන දෙචිස්සද එහෙත් මැරෙන්න බයයි. අපහාට ගියා මැරුණාම එන්නේ හොඳ තැනකට නේ. මැරෙන්න බයයි. ඒක නිසා මේ මනුස්ස ලෝකෙත් තියෙනවා ওই පාතාල ලෝක අපා එක එක දේවල් දෙන ඒ මිනිස්සු ඒ Taman ගත කරන්නේ පාතාල ජීවිතේට එහෙම නැත්නම් අන්තිම සුඛෝපභෝගී ජීවිතේට පාතාලය පාතාල ලෝකයට කැමති වගේම සුඛෝපභෝගය සුඛෝපභෝගී ජීවිතයට කැමති මොනම තාලකින්වත් ඒ දෙන්නට sannivedana කරන්න බෑ ඔය උඹ ඉන්න තැනත් එක බලනකොට මං ඉන්න තැන කියන එක යාට දෙන එක අදාළ නැහැ. මං හිතන්නේ කැමතියි. ඉතින් මේක දිහා බලනකොට පේනවා අපිට කොහෙද විවෘත මනසක් කියලා. අපිට කොහෙද විශාල චිත්‍රය බැලීමේ හැකියාවක්. අපි ඒ අල්ලගත්ත දේ ඒකට අයිතිවාසිකම් ඉල්ලගෙන, ඒකට විවස්ථාවල් හදාගෙන, ඒක අනුන්ට ඔප්පු කරන්නයි පුදුමාකාර දඟලිල්ලක් දඟලන්නේ. ඒ මොකද මේකේ ආදීනව පක්ෂය දන්නේ ඒ ලැබිච්ච දේ තණ්හාවේ තියෙන తත්‍ර తත්‍රාපි නන්දනේ කියන ගුණයට මොකද්ද දුන්නේ අල්ල බදාගන්න. අල්ලගත්තට පස්සේ අතාරින්නේ නැහැ. ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ගෝනුස්සෙකුට පත්තු වෙන පහන්තිරයක් දුන්නොත් ඒක හයියෙන් අල්ල ගන්නවලට පහන්තිරේ චිරිචිචිචිරි කාලා පත්තු වෙනකොට පණ තියෙන එකක් කියලා. කොච්චර දැඩිවට අල්ල ගන්නවද කියනවනම් පාන්තරේ පිච්චිලා පිච්චිලා කියලා අඬුව පිච්චුණත් අල්ලගෙන ඉන්න අඬුව පිච්චුනොත් අතාරින්න. එහෙම අල්ලගන්න. ඒ වගේ තමයි හැම කෙනෙක්ම අල්ලගෙන තියෙන තමන්ගේ රුචි අරුචිකම් ටික. තමන්ගේ පෞරුෂත්වය. සංසාරයෙන් ගෙන ආපු ඒ වසුරු ගති. ඒක අපි දන්නේ නැහැ. කොහෙන් ආවද කොහෙන් සාධාරණීකරණ වෙනවද දන්නේ. ඒක අල්ලගන්න කරන දඬුවම දඟලුම දිහා බලනකොට ඒකට කැමැති කෙනා බොහෝම ප්‍රියමනාපෝ වේ. ඒකේ අකමැති කෙනා වෙන්නේ පුදුමාකාර වෛරක්කාරයක් විදිහට මගේ රුචි අරිය වලට ගැලපෙන්නේ නැහැ. මං කරන දෙයක් අගේ කරන්නේ නැහැ කියලා බුදුම ගැටුමක් ලෝකේ තියෙනවා. ඒක නිසා ඒ තණ්හාව පිළිබඳව ඉගෙන ගන්නකොට ඒ මානසික තියෙන මානසිකත්වය මත පිට තියෙන මානසිකත්වය සහ යට තියෙන මානසිකත්වය දෙක ඉගෙන ගන්න එක ඒක හරීම මේ විහිළු ජනකයි හාස්‍ය ජනකයි ඒ වගේම සාහසිකයි අල්ලගත්ත මනුස්සයා ඒක දිගේ යන හැටි බලනකොට මොන තාලෙන්වත් ඒත්තු ගන්නන්න බෑ. නමුත් එතන තියෙන හාස්‍යය මනස මැරලා ගිහලා ඊගාවේ කල්ලාගත්තාම ඒ හා සමාන වේකෙම ඒක අල්ලගන්නවා. ඉතින් ඒක විස්තර කරන සරුවචන සඳහන් කරනවා සෙය්‍යති ඉදං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා කියලා මේ තණ්හාව මෙලෝ වශයෙන් කෙනෙකුට තුන් පැත්තකට විසිතුරු වශයෙන් විස්තර වශයෙන් ඉගෙන ගන්න. එතකොට මේ කාමතණ්ණාව කියලා කියන්නේ වස්තුකාමයේ කියන නමටයි ගැලපෙන්නේ. වස්තුකාම කියලා කියන්නේ කාමය දනවන වස්තුන්ට ඇති ආසාව. කාම තණ්හාව කියලා කියන්නේ ඇහැ පිනවන්න තියෙන රූප වලට තියෙන ආසාව, කන පිනවන්න තියෙන ශබ්ද වලට තියෙන ආසාව, ගන්ධ රස පහස. ඉතින් ඒක නිසා අපි මිනිස්සයා විශේෂයෙන්ම පසුගිය අවුරුදු 200 ගත්තොත් මානව ඉතිහාසයේ අන්තවාදීව එහෙම නැත්නම් දුර්දාන්තව අත්නෝමැතිකව මේ කාම ආසාවට වැටෙනවා. ඒ ටික තමයි අපි විද්‍යානුකූල දියුණුව කියලා අල්ලගෙන තියෙන්නේ. ඒකෙදී සදාචාරයත් පැත්තක දාලා මේක කරගෙන ගියා. ඒ නිසා අපි බුද්ධම විදියට ඒ කාම වස්තු දියුණු කරා. රූප වර්ග, ශබ්ද වර්ග, ගන්ධ වර්ග, රස වර්ග, පහස වර්ග ගොඩාක් දියුණු කරලා ඒකේ මේ තව තවත් දියුණුව පිණිස අපි ඉදිරියට යනවා. ඉතින් අපි දවසක මේ කාම තණ්හාවේ නැත්තම් වස්තුකාමයේ තියෙන ආදීනවේ සලකලා මොකද ගුරුසු විදියට දුක ගෙන දෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ වස්තුකාමයෙන් මිදෙන්න උත්සාහ කරුවයි කියලා අපි නිකමට හිතමු. ඒකට අපි අබිනිෂ්ක්‍මණය කියලා කියනවා. හැර යාම කියලා කියනවා. ඒ අබිනිෂ් කරපු කෙනා අබිනිෂ්ක්‍මණය කරන කෙනාට තේරෙනවා මේ වස්තුකාමයෙන් වෙන්වීමට ඇති ආශා අමාරුව. නැත්නම් කාම වස්තුන්ගෙන් වෙන්වීමට තියෙන ආශාව මොකද වෙන් වෙන්න නෙවෙයි මේව හම්බ කරේ. ඊටාත්ම ආශයි කොටිම කියනවා තමන්ගේ පණ වාගේ ඒ කාම වස්තුන් ආශ කරන. එසේ නමුත් මේක පිළිබඳව ගොඩක් කතා කරන්න තියෙනවා. නමුත් අපේ මාතෘකාට අදාළ නැති නිසා අපි හිතමු යම් කිසි කෙනෙක් ගීගේ අතහැරියයි කියලා. දැන් මේ ඉන්න පිටිස් ඔක්කොම තම සතු කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා ඥාති පරිවට්ට අතහැරලා පිටක් නෑ. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවට්ටය අතහැරපු පිරිසක්. දැන් මේ පිරිස ඒ තා දුෂ්කර වූ වස්තුකාමයෙන් කාම වස්තුන්ගෙන් නැත්නම් කාම තණ්හාවේ අදිෂ්ඨාන ශක්තියෙන් වෙන් වෙච්ච පිරිසක්. නමුත් මේ කෙනෙක් ඉඳගෙන ඇත් දෙක වහගත්තට පස්සේ මතුවෙන කාම ඡන්දය කිසිම වස්තුක අවශ්‍යතාවයක් නැහැ. ඒක මතුවෙන වස්තුක අවශ්‍යතාවයක් නැහැ. ගීගේ නම් ලියලා බුදුලේ අයින් කරන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න කාමච්ඡන්දෙන් අයින් වෙන්න. කවදාවත් බෑ. අර වස්තුන්ගෙන් අයින් වෙන එක ඒකට කියනවා කාය විවේකයේ කියලා. කයෙන් කාම වස්තුගෙන් අයින් වෙනවා. පැත්තකට එනවා. කැලයකට රිංගනවා. ගහක් මුලට යනවා. ශූන්‍යගාරයකට යනවා. නමුත් ශූන්‍යගාරට ගියාට පස්සේ ඒ ගොජ දාන කාම තණ්හාව අයින්කරනද එහෙම පුළුවන්ද කියලා බලන්න. එතකොට කාමයේ තියෙනවා කාම තණ්හාවට පස්සේ භව තණ්හාවක් නැත්නම් කෙලේශකාම කියලා එකක් තියෙනවා. අපි ඒක කතා කරලා යමු. කෙලේශකාම කියලා කියන්නේ Taman හිතින් අර වස්තු ටික අරගෙන තමයි යන්නේ පරියන්කේ. පරියන්කේට ඇවිල්ලත් ඒ ගේ දොර හරක වාහන එළුව ඌර බල්ලා ඔක්කොම ගැන කල්පනා කරනවා නැත්නම් කල්පනා වෙනවා. ඉතින් ඒ වෙලාවේ තේරෙනවා මේක නැත්තම් හොඳයි කියලා. එල්ල වෙලව පහර දෙනවා. කාම වස්තුන්ට යම් තාක් තමයි ප්‍රිය කරානම් දැන හෝ නොදැන ඒකෙන් අයින් වෙලා අපි කිව්වොත් අබිනිෂ්ක්‍මණය කරලා හිත පිරිසුදු කරන අදහසෙන් සමාධි ශික්ෂාට ගියාට පස්සේ ඒ කාමයාගේ හැවණැලි ක්ලේශ කාම වශයෙන් එන්න පටන් අර ගන්නවා. අන්න එදාට තමයි තේරෙන පටන් අරගන්නේ අපි මෙච්චර ආශාවෙන් රැකගෙන හිටපු වස්තුකාම අතහන්න අපි ලොකු ජයග්‍රහණයක් කළා. නමුත් ඇත් දෙක වහගත්තට පස්සේ ක්ලේශකාම අයින්කරනද එහෙම කරන්න බෑ. එතකොට පේනවා අපි වස්තුව කාමය ආශාව, තණ්හාව, නන්දිය, රාගය කියලා මේ එකතු කරපු දේවල් අපි හොයාගෙන ගිහිල්ලා බදා ගන්න ඕන දෙයක් කියලා කිව්වට ඒව අපි කොහොමද බදාගෙන ඉවරයි දැන්. අපි ඒව බදා ගන්නවා සමාන වේගයට වැඩි වේගයකින් ඒව අපි බදාගෙන තියෙනවා. ඒක ඩිංගිත්තක්වත් තේරෙන්නේ එයින් වෙන් වෙන්න චිත්තක්ෂණයක් හිතනකොට. මොනම තාලකින්වත් ඉස්පාසු දෙන්නේ නැහැ. ඒ නිසා ක්ලේශකාමයේ සමග වැඩ කරන මිනිස්සයාට අර වස්තුකාමයට එක්ක තිබිලා වෙන්විච්ච ගෙදේ යම් කිදික පූර්වාදර්ශයක් වෙනවා. ඒකට අපි සීලයේ වශයෙන් කල්පනා කරලා බලමේවත් එක්ක ඉඳියොත් එහෙම සීලයක් රැක ගන්න හම්බ වෙන්නේ නැහැ, සිල්ලුතුන්ගෙක ඉන්න හම්බ වෙන්නේ නැහැ, භාවනාවට යන්න හම්බ වෙන්නේ නැහැ, ගීගී අතාරින්න වෙන්නේ නැහැ කියලා අපි මේවට ආවට අර ක්ලේශකාමයට එක්ක වැඩ කරන්න ගිය දවසේ තමයි තේරෙන්න පටන් අරගන්නේ අර වස්තුකාමයෙන් වෙන්වීම අමාරුයි කියලා කාමභෝගින් කතා කරාට භාවනා ලෝකේ අමාරුම දේ තමයි මේ ක්ලේශකාමෙන් වෙන් වෙන එක. ඒ මොකද අර කාම තණ්හා කියලා අපි එකතු කරන මේ හරක බාන, ගේදොර, භව භෝග සම්පatti යට උපදි කියන වචනය සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ. ඒ උපදි සම්පatti වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ මනුස්සයා ගීගේ නික්මීම අඩු වෙනවා. අබිනිෂ්ක්‍මණය අඩු වෙනවා. එව්ව කාමයේ වශයෙන් ධානය හිටියට උද්ධාදී උත්තරමයන් වහන්සේලාට කියන්නේ ඒවා ඒවට කියන්නේ කාම ගුණ කියලා. ඒ කාම ගුණ ඇසුරු කිරීමේදී ලැබෙන ආස්වාදයට තමයි කාමය කියලා කියන්නේ. රූපෙටවත් ඇහැටවත් නෙවෙයි කාමය කියලා කියන්නේ රූපෙටයි කාමෙටයි වස්තුවටයි කියලා කියන්නේ කාම ගුණ කියලා. ඒ දෙක ගැටුණට පස්සේ ඇහැට රූපයක් මුලිච්චුණාට පස්සේ ඒ රූපය පිළිබඳ පහළ වෙන තෘෂ්ණාව නැත්නම් මනාපමනාප දෙක පහළ වෙනවනේ. අන්න එතනයි කාමය පහළ වෙන්නේ. වස්තුවේ හෝ ඇහි නැහැ. ඒ නිසා ලස්සන වස්තු තිබුණාම කාම වැඩි වෙනවා. අවලස්සන වස්තු තිබ්බාම කාමයේ අඩු වෙන නැත්නම් ද්වේෂය ඇති වෙනවා කියලා අපි භෞතික විද්‍යාවෙන් භෞතික පැත්තෙන් සාකච්ඡා කරාට බුදුරජාණන්සේ සඳහන් කරන්නේ ලස්සන හෝ කැත හෝ කියන මේ බාහිරේ තියෙන රූප වස්තුවල තියෙන දේවල්ට කාම ගුණ ඒකේ කාමයේ කුප්පන්න පුළුවන් ගතියක් තියෙනවා අවසන්න පුළුවන් ගතියක් තියෙනවා නමුත් ඒක දැකලා මනාපෙද පහළ වෙන්නේ අමනාපෙද පහළ වෙන්නේ කියන එක පූර්ව නිගමනයකින් කියන්න බෑ ඒ පුද්ගලයා පුද්ගලයාට වෙනස්. ඒ නිසා හිතේ පහළ වෙන්නා වූ මේ මනාපමනාප දෙක තමයි කාමයේ බාටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ලෝකේ සදාචාර සම්පන්න කරන්න ගිහිලා අසභ්‍ය දේවල් අයින් කරලා එහෙම නැත්නම් කාමයේ දන දේවල් අයින් කෙරුවට පස්සේ ඒ මිනිස්සු ඔක්කොම ශාන්ත දාන්ත උපාස කරලා වෙයි කියලා වගේ තමයි දේශපාලනඥයෝ කතා කරන්නේ. ඊටත් වැඩිය භයානකයි සදාචාරවාදී. හොඳට මතක තියාගන්න මේ නිබ්බේධික සූත්‍රයේ කාමයේ පිළිබඳ කතා කරනකොට නැත්නම් ඒ විශ්න කරනකොට ਸਰවඥාන්සේ ප්‍රකාශයක් කරනවා නතේ කාමායානි චිත්‍රාණි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඇත්තටම ඉස්සලා පාවිච්චි කරන බුදුරජාණන් වචනයක් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන්ගෙන තමන්ගේ සංකල්ප, තමන්ගේ රුචි අරුචිකන් ටික, තමන්ගේ ප්‍රියමනාපමනාප ගති ටික විතරයි කාමයේ වෙන්නේ. ඒ mati එවැනි මනාපමනාපකම් සහිත පුද්ගලයෙක් ඇස් දෙක අරලා බලනකොට මතුවෙන රූපයෙන් මුලිච්ච වෙන රූපයෙන් ආපాతගත වෙන රූපයෙන් මනාපේ පහළ වෙයිද අමනාපේ පහළ වෙයිද කියලා රූපේ දකින්නකම විනිශ්චයක් නැහැ. රූපේ දැක්කට පස්සෙත් ඒ වස්තුව එක සැරයක් බලනකොට ඇති මනාපමනාප නෙවෙයි ඒක ලක්ෂ කෝටි වාරයක් බලනකොට ඒකේ මනාපමනාපේ නැති වෙයි. ඒ නිසා මනාපමනාප දෙක සංකල්ප සම්බන්ධ දෙයක්. රූපේ හෝ ඇහැ සම්බන්ධ නැහැ. කන හෝ සද්දේ සම්බන්ධ නැහැ. නාසය හෝ දිව සම්බන්ධ නැහැ. දිව හෝ රස සම්බන්ධ නැහැ. කය හෝ පොට්ටබ්බ ස්පර්ශ සම්බන්ධ නැහැ. ඒවට කියනවා කාම ගුණ. අර අර කියන මනාපමනාව පහල කරන දේ නිසා සරුවත්‍යංශය සඳහන් කරන නිබ්බේධික සූත්‍රය තමයි වටිනා ගාතාව තියෙන්නේ. අපි මේ පළවෙනි භාවනා වැඩමුළුවේ ඊට පස්සෙත් මතක් කරා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ අසර කාමයේ වෙන්නේ Tamange සංකල්පනාට. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ තියෙන විචිත්‍රත්වයේ නෙවෙයි කාමයේ කියලා බුදුරජාණන්සේ සුද්ධ ප්‍රකාශනයක් කරනවා. සංකප්පරාගෝ පුරුෂස කාමෝ නතේ කාමයානි චිත්තානි ලෝකේ. සංකප්පරාගෝ පුරුෂස කාමේ නැවත ධ්‍රුවපදයක් වශයෙන් මතක් කරලා අවහරණය කරලා කියනවා තිත්තේව චිත්‍රානි තතේ ලෝකේ ලෝකයේ තියෙන තත්ත්වය එහෙම තිබිච්චාවයි අතෙත්ථ දීරෝ විනේති ඡන්දා මේක ඇත්තටම කාමයේ ගැන දැනගෙන ඒක කීකරු කරන්න ඕනේ මිනිහා ලෝකෙ මට්ටම් කරන්න යන්නේ නැහැ තමගේ කාම ඡන්දය විනයනය කරනවා පාලනය කරනවා එහෙම නැත්නම් ගිහි ගිය අතැල්ලා ගිහිල්ලා හිතට මතුවෙන්නව මේ පංච නීවරණ ධර්ම වල බලවිනීම තියෙන මේ කාම ඡන්දය කීකරු කරගන්න අතයතර ගන්න වශී කරගන්න දඟලන මිනිහට බුදුරජාණන් කියන්නේ සූර්යයයි කියලා නෙවෙයි වීරයයි කියලා නෙවෙයි ධීර කියන වචනේ පාවිච්චි අපිට කියන්න පුළුවන් සූරකමක් තමයි කාම වස්තුන්ගෙන් වෙන්වීම. ඒක හැමෝටම කරන්න බෑ. ගොඩනෙක ඒක ඇලි ගලි වාසයක. මොක කාම වස්තුන්ගෙන් වෙන් කරාට පස්සෙත් ඇස් දෙක වහගත්තට පස්සේ මතුවෙන මේ කාමච්ඡන්දේ දිහා බලලා මේ යකා එලවලාවට යකා තමත් එක්කම ඇවිල්ලා තිනවා. ගිය ගිය තැන ඇවිල්ලා ඒ කාමයේ මතු කරනවා. යම් දවසක ඒ කාමච්ඡන්දය දුරු කිරීම කටයුතු කරන කෙනාට තේරෙනවා නැත්නම් තේරුම් ගන්න වෙනවා ඔය වස්තුන්ගෙන් වෙන්වීමට වැඩිය දසදහස් ගුණයකින් අමාරුයි සංකල්පෙන් වෙන්වීම. ඒ වස්තු වල පිළිබඳව කාම සංඥාවෙන් කාම සංකල්පනාවෙන් නැත්නම් මිච්ඡා දිට්ඨිය තියෙන මනුස්සයා නිතරම කාම සංකල්පනාවේ ගත කරන්නේ ඒ කාම සංකල්පනාව නිසා අපි ලොකු උද්‍යෝගයක් ලබනවා අභිමතාර්ථ අපිට හම්බ වෙනවා අදිෂ්ඨාන ශක්තිය අපිට ලැබෙනවා පෞරුෂත්වය ලැබෙනවා අපිට ළඟාවිය යුතු දේවල් ලැබෙන නිසා අපි වේගයෙන් ඒකට උත්සාහ කරමින් ඉනවා ඒ නිසා අපි දිගටම අපි ඉදිරියෙන් තියාගත්ත මේ අභිමතාර්ථය දිහාවට පුදුමාකාර වේගයෙන් ගමන් කරමින් පවතින නිසා අපිට සාමාන්‍ය බාහිර ලෝකයේ බාහිර ඇත්තන්ගේ දේවල් බල බල ඉන්න වෙලාවකුත් නැහැ. නමුත් කවදා හරි නතර වෙලා මේ දුවගෙන ගිහිල්ලා අල්ලන්න හදන දේ తත්‍ර తත්‍රාభిනන්දනේ ඕනෝ භවිකා නන්දි රාග සාගතා මේ නිසා මම නැවත නැවතත් සංසාරයට බැඳෙනවා. නැවත නැවතත් උප්පත්ති මරණ දෙකට වැටෙනවා. ඒක නිසා මේ එලවාගෙන යෑම කෝක වෙතත් මට මේකෙන් ගැලවෙන්න උනොත් මොකද වෙන්නේ කියන එක. ඒක චිත්තක්ෂණික කල්පනා වුණොත් තේරෙයි. ඒ දේවල් අපිව මොන පැති වලින් අල්ලගෙන තියනවාද කියලා. හීනෙමුත් අපිව අල්ලගෙන. භාවනා කරන්න ඇවිල්ලා දසසිල් නෙමෙයි අටසිල් නෙමෙයි පැවිදි නෙමෙයි උපසම්පද නෙමෙයි දුතාංග රැක්කත් ඒක අල්ලලා තියෙනවා. ඒක නැති කරන්න ඔය කාම වස්තුගෙන් අයින් කර නැත්නම් වස්තු කාමයෙන් අයින් වීමෙන් බෑ. ක්ලේශ කාමයෙන් අයින් කරනවා කියන එකට වඩා හුඟක් අමාරුයි. නමුත් ඒ සටනේ යෙදී සිටිනේ යෝගාවචරය කියන්නේ ඒ ඒ සටනේදී නිකනනේ. ඉතින් යෝගාවචරය ගන්න මේ ප්‍රයත්නය කාම වස්තුන්ගේ කාම තණ්හාවේදී සිටින තන පිණි පිසුවක් වගේ. මේ අපි මේ වසුකාමයේදී පුළුවන් තරම් මහන්සි වෙනවා. ඒ යක්ෂෝ ඒක පැත්තකට දාලා ගිහිලි වෙලා මේ මොනවට තටමනවද දැන් ඉතින් ඔකට ඇහැට පස්සේ දැන් ඉතින් නිවන් ලබන්න eBay. හම්බෙලා නැහැ. ඒක නිසා කියනවා යම් කිසි තාමත්ම ගැඹුරු ඒ වගේ ආධ්‍යාත්මික කටයුත්තක් කරන්න ගියාම ඒ කටයුත්තේ යෙදී ඉන්න එක්කනාගේ ප්‍රීතියට ධෛර්යය දන්නේ ඒ කටයුත්තේ සාර්ථක වෙච්ච ඉදිරියට ගිය කෙනාට විතරයි හොදී ජනතාවට තේරෙන්නේ. කවදාකවත් තේරෙන්නේ ඒගොල්ලන්ට වෙන්නේ මේ මිනිස්සු මෙච්චර ලෝකෙ මිනිස්සු මේ කාමවස්තු වස්තු කාම රස කරන්න උත්සාහ කරද්දී මේගොල්ලෝ එකෙන් පැත්තට ගිහිල්ලා මොනවද මේ කරන්නේ කියලා. ඉතින් ඒක නිසා සාමාන්‍ය ලෝකයා ගමන් කරන්නේ ගංගා දිග පහලට නම් තණ්හා විලුමද වැඩ කරන කෙනා ඒකෙදී ඔය කාම තණ්හාව භව තණ්හා විභව තණ්හා වැඩ කරන කෙනා ගඟ දිගේ ඉහළට පීනන නැත්නම් පටිසෝතගාමී කෙනෙක් විදිහට තමයි ਸਰුවචන අංශය සඳහන් කරලා තියෙන්නේ ඒක නිසා එවැනි කෙනෙකුට මේ කාමභෝගී කෙනෙක්ගෙන් කවදාකවත් ආදර්ශයක්වත් එහෙම නැත්නම් උපදේශයක්වත් සාන්තියක්වත් හොඳයි කියන වචනයක්වත් බලාපොරොත්තු වෙන්න බලාපොරොත්තු වෙන්න බෑ මොකද ඒගොල්ලෝ සම්පූර්ණ දවසම සම්පූර්ණ ප්‍රයත්නෙම තියෙන කාමවස්තු රැස් කරන්නේ. Taman එකෙන් අයින් වුණාට පස්සේ කාමවස්තු වස්තුකාම අයින් කරාට කෙලස් කාමයේ Taman වර්ධෙන දිහා බලලා ඒ සඳහා කටයුතු කරනවා නම් කෙලෙස් කාමයේ පිළිබඳ යම් අත්දැකීමක් ඇති එහෙම නැත්නම් යම් ජයග්‍රහයි ලකුණු ඇති කල්යාණ මිත්‍රකෙන් විතරයි කියලා බලන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන එක නෙමෙයි සරුවචනාංශයේගේ දේශනා දිහා හොඳට විස්තර සහිතව බලනකොට තියෙනවා ඒ සඳහා ඇති උපක්‍රම හෝ රකිරීමේ ක්‍රමවේදය නෙවෙයි අවශ්‍ය වෙන්නේ මේ කාමයෙන් වෙන් වෙන්න ඕනෑ කියලා ඇති කරගන්න කුසල ඡන්දයමයි ඉතාමත්ම වැදගත් දෙය. මෙච්චර මිනිස්සු මේ කාම ඡන්දයට යෙදී ගත කරද්දී යම් කිසි කෙනෙක් වස්තුකාමයේ අපි දානයේදී අතහරින දේ දසදාන වස්තු අතහරිනවා කියලා කිව්වම ඇසිස්මස්ලි දන් දෙනවා කියවම වස්තුකාමයේ. ඊට පස්සේ ක්ලේශකාමයේ කියලා කියවන ඊට වස්තුකාමයේ කියලා කියන්නේ බාලාංශපන්තිය නම් ක්ලේශකාමයේ කිව්වහම උසස් පෙළක් නෙමෙයි පශ්චාත්තුපාදී වැඩපිළිවෙලක් තියෙනවා. ඒක සඳහා කටයුතු කරන්න ගියාට පස්සේ ඒ කියන්නේ ක්ලේශකාමත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ ඒ පුද්ගලයාට ඒ සඳහා ඇති වෙන එළවමට ශ්‍රද්ධාව කියලා කියන්නේ ශ්‍රද්ධාව කියන්නේ අර වස්තුකාම දීලා දැමීමට තිය ආශාව. ඊට පස්සේ ඒ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට මෝරන්න ඕනේ. කුසල ඡන්දයක් බවට ගලතුණා වෙන්න ඕන. කුසල ඡන්දයක් බාටපත් වුණාට පස්සේ මේ පුද්ගලයා කල්පනා කරනවා සංසාරේ පුරාවට මම වස්තුකාම එකතු කරා, ක්ලේශකාම එකතු කරා, යනුව නම්බුනාම ලැබුවා, ඉහළට ගියා, සමාජ තලයේ බැබලෙන තැනකට ආවා. නමුත් මොකද්ද දෙයකට බාහිර ලෝකේ බලනකොට කාලකන්නිකමකට යෝගාවචර පැත්තෙන් බලනකොට හැබෑ වෙනසකට එයාට කුසල ඡන්දේ පහළ වුණා. කුසල ඡන්දේ පහළ වුණාට පස්සේ ඒ පුද්ගලයා ඒ සඳහා ගන්න ප්‍රයත්න අර මෙතෙක්කල් කාම වස්තුන් වැඩිවීමට ගන්න ලාභ සත්කාර වැඩිවීමට ගත්ත ප්‍රයත්න වලට වැඩිය ආත්පසීම වෙනස ඒ නිසා සාමාන්‍ය සද්ධාාවක් කුසල ඡන්දයක් බවට පත් වෙන්න පියවර 7ක් 8ක් ඉදිරියට යනවා. සද්ධා ජාතෝ උපසංගමති උපසකම් උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසන්තෝ සෝතං ඕදායති ඔයිතසෝතෝ ධම්මං සුනාති සුත්වා ධම්මං ධාරේති දතානං ධම්මානං අත්තං උපපරික්කති අත්තං උපපරික්කන්තෝ සති ඡන්தோ ජායති අම් කියන්නේ සද්ධාව ඇති වුණාට පස්සේ සාමාන්‍ය දන් දෙන්න තියෙන සද්ධාව කියලා නිකන් නැත්තම් හරි ආගම පිළිබඳව තියෙන මූලික සද්ධාවට කියන අමූලික සද්ධාව කියලා ඇත්තටම කියන්නේ නිකන් පාවෙන සද්ධාව මේ සද්ධාව නිසා දේවත්වයන් තන් වලට එළඹෙනවා චන්දෝ සද්දෝ දද්දා ජාතෝ උපසංකමතිය ලැබලා වටන පාට පිට බලනවා. උපසංකමන්තෝ පෛරුපහසිත උඩ පේනවා යම් කිසි කෙනෙක් දාණයට එහා ගිය වැඩක් කරනවා. එක්ක සීලයක් අකන, එක්ක සමාධියක් කරන, එක්ක භාවනාවක් අපිපතනා භාවනා කරන. ආයේ ඒක දිහා බැලුවට පස්සේ ඒ අර සද්ධාවෙන් මෙහෙවීම අනුව ලැබෙන ඒ වඩා ගුණතර වූ පුද්ගලයා ඒ සංසිද්ධියේ ආයතනේ අසුරු කරන්න පටන් ගන්නවා. උපසංකමන්තෝ පෛරුපාසති පෛරුපාසනේ කරනවා කියන්නේ අසුරු කරනවා පෛරුපාසන්තෝ සෝතං හෝදාචි එතන ඉන්න ගමන් බලන මේ මිනිස්සු මොන වගේ දෙයක්ද කතා කරන්නේ කරන දේ කියන જાතියක්ද කියන දේ කරන જાතියක්ද නැත්නම් මවාපෑමක්ද කරන්න කියලා ඒ Tamanට හම්බ වෙච්ච ස්ථානය පිළිබඳව කන නතු කරනවා එතකොට නතු කරපු කනඩ බන ඇහෙනවා ඔහිත සෝතෝ ධම්මං සුණාති. එතකොට ඒ ස්ථානේ තියෙනවා සුත්තමේ ඥානයක් තියෙනවා, චින්තාමේ ඥානයක් තියෙනවා, භාවනාමේ ඥානයක් තියෙනවා. ඉතින් වයිදී පරිවර බණ කියනවා. ධර්ම සාකච්ඡා කරනවා. ඉතින් මෙයා නිකන් ඔත්තු බලන්නෙක් වශයෙන් වාගේ ගිහිල්ලා එතන කණ යොමාගෙන ඉන්නකොට ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඔහිත සෝතෝ ධම්මන්තේ සුත්වා ධම්මං ධාරේති. යාට තේිනවා මේක වෙනස්. මේකේ මේ වස්තුකාම රැස් කරන කතාවකුත් නැහැ. ක්ලේශකාම එකතු කරන කතාවකුත් නැහැ. මේකේ තියෙන ඉති ආදීනව පෙන්න අනිත් පැත්තට යන කතාවක් කියලා අර ගොඩාක් ලාභ සත්කාර සම්මාන සිලෝකෙට තොරතුරු එකතු කරමින් තිබුණ මේ හිත අර අමතර જાතියෙන් අලුතෙන් හම්බෙච්ච දේ හිතේ දරා ගන්න. දරාගෙන බලනදී අරකට එක මේක ගැලපෙන්නේ නැහැ. අරක පුළුවන් තරම් මේ සංසාරේ වඩන මාන්නක්කාරකම් වඩන තණ්හා දිට්ඨි මාන වඩන දෙයක්. ඒත් මේකත් බොහොම සද්ධාවෙන් තණ්හා මාන දිට්ඨි නොවැඩෙන වෙනමම කතාවක් කරනවා. මේ දෙක ගලපන්න පුළුවන්ද? මේ ගැලපෙනවද? ඉතින් මේක බරපතලයි ගිහිවෙන් ඉඳලා භාවනා කරන කෙනා. ඊට ඉසල පැවිදි වෙලා ඒ කටයුතු කරන එක නඩන් ඉතින් මේක ටිකක් පහසුවක් තියෙයි. ජීව විශේෂයෙන්ම සාර්ථක ගිහි ජීවිතයක් ගත කරන ගමන් ඒ වගේම තමයි ඒකෙත් ඉදිරිය පේන්න තියෙනවා. ජවයේ තියෙනවා, අදිෂ්ඨාන ශක්තිය තියෙනවා, අභිමතාර්ථ තියෙනවා යන්නත් පුළුවන්. නමුත් දැන් පේන්න පටන් අර ගන්නවා ඒක දිගේ යනවයි කියලා කියන්නේ ඒක අනිත් පැත්ත හරවන්න ගිය දවසේ බරපතල වැඩක්. ඒ නිසා දැන් මේ පැත්තෙන් කතා කරලා කියනවා වස්තුකාම එපා, ක්ලේශකාම එපා. ඒ නිසා ඒකට යන්න අද ගන්න මෙතන තියෙන දැනුමට සුත්තමේ ඥානෙ එතෙන්දි චින්තාමේ මට්ටමට ඉදිවුන වෙනවා. දිනුනාට පස්සේ 90ක් විතර කාම තණ්හාව පැත්තම ගන්නවා අයියෝ ඌව කරන්න බෑ ඌව ඉතින් මයිටි බුදුහාමර ආපහම කරතෑගේ මේ බුද්ධ ශාසනය දැන් භාවනා කරන්න බෑ දැන් ඒ කාලේ ගිහිල්ලා කියලා හුඟ දෙනෙක් සාධාරණීකරණය කරනවා අර ක්ලේශ කාම වස්තු කාම වඩන පැත්තට. ඉතින් වටපිටාවේ ඉන්න සියල්ලම ඒ පැත්තට තමයි تعلق කරන්නේ. කවදාකවත් නැහැ දෙවන්නේක් හම්බ වෙන්නේ උඹ යන පැත්ත හරි කියන්නේ. ඒක සරුවචනාංශික අග්ගවිසාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා කවදාකවත් හම්බ වෙන්නේ මේ ඉස්සරහා යන ගමන හොඳයි කියන්නේ. හැබැයි හම්බ වුණොත් මේ කල්යාණ මිත්‍ය ඇසු කරන් තියෙනවා. සචේ ලැබේත නිපංකං සහායං සද්දා උපත්තිම ප්‍රඥාවන්තව හොඳ කල්යාණ මිත්‍ර සහායකෙක් හම්බුනොත් රැතරයන් නැතරලා කරටක් දාගෙන ඵලයන් කියලා තියෙනවා. ඊගාව ගාතාවේ තියෙනවා මං සාරා සංඛ්‍ය කල්පලක්ෂය බැලුවා එක එක්කත් හම්බෙලා නැහැ කියලා. එහෙම කවුරුවක්වත් නැහැ. ඉන්න හරියක් ඉන්නේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකෙට කීයක් හරි කඩා වඩා ගන්න තමයි. එimhe ඉදිරියට යන මිනිසෙකුට අතක් දෙන්න කවුරුවක්වත් නැහැ. ඒක කාගවත් දෝෂයක් නෙවෙයි. මේ නෛර්යානිකත්වයේ ධර්ම ගම්භීරත්වයේ ඉස්සරහට ගන්න හදන කුසල ඡන්දයේ බරපතලකම තමයි එකෙන් තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙක්කල් ප්‍රියයි මනාපයි හිතයි හිතේෂි කියලා යමෙත් ඇසුරු කරා නම් එක්කෝගෙම කොක්ක තමයි හම්බ වෙන්නේ. ඇහැට කුණ වැටුණා වාගේ මේ හිතන හිතවිල්ලට හරස්ම කපනවා. නමුත් මේ පුද්ගලයා මේ අත්තං උපරික්කන්තෝ අත්තං උපකරදී උපපරික්කන්තෝ සති ඡන්தோ ජායති. අන්න එතනදිත් කුසල ඡන්දේ තාම ඉතුරුනා මේ ලෝකේ 99.9999999 වස්තුකාම දිගේ කාම වස්තු දිගේ ගියාට මම මගේ ජීවිතේ එකපාරම දීලා දාන්න බෑ මමත් 99.999 කාම වස්තු සඳහා වස්තුකාමයට ගියාට මම 100.0.0.1ක් හරි කුසල ඡන්දයට යන්න ඕනේ කියලා අන්න ඒ කුසල ඡන්දේ අර සද්ධාහටදී උඟාවක් වෙනස් මේක ප්‍රායෝගිකයි මේක බොහෝමත්ම ක්‍රියාශක්තියක් තියෙනවා ඉංග්‍රීසියෙන් කියනවා trying and striving කියන වචන දෙක තමයි පෙන්නලා දෙන්නේ. සද්ධාවන්ත මනුස්සයාගේ කිසිම ගන්න දෙයක් නෑ. අරකට සද්ධාව වතුනවා, මේකට සද්ධාව වතුනවා, දකින දකින දේ පිටිපස්ස යනවා. කුසල ඡන්දේ පහලගත්ත මනුස්සයා ඒක පැත්තකට එල්ල කරපු ඊය වගේ ආයෙ වටපිට බැලිලක් නැහැ කාගෙන යනවා. මොකද ඒ තෙන්න එනකන් ඒ පියවර රාශියක් ගත කරලා තමයි අර සද්ධාව කුසල ඡන්දයක් බවට වර්ණගා ගන්න. ශ්‍රද්ධාව කුසල ඡන්දයක් බවට දියුණු කරගන්න. ඒ දියුණු කරාට පස්සේ සාමාන්‍යයෙන් කවුරුන් ගවිලා උසුළු උසුළු කරාට කවුරුත් ඇවිල්ලා මොකද්ද මේ කරන්න පිස්සුතුඹට කියලා ඇහුවට ලේසියෙන් වැටෙන්නේ නැහැ. හැබැයි මේ කුසල ඡන්දේ නැත්නම් භාවනා ලෝකයේ කියලා කියන්නේ කටු කොහලක්. ඒ මනස දකින දකින ගුරුවර පිටිපස්ස යනවා. කර්මස්ථාන තියෙන දේරම කරනවා. භාවනාත්මයන් තනන තියෙන හැම කෑමෙම ලුණු ඇඹුල් කියන දන්න. හැබැයි හත්ත පහක දියුණුවක් නැහැ. මොකද යන්නේ තාම අර සද්ධාවෙන් යන්නේ. තාම කුසල ඡන්දයක් ගුරු රැමයා භාවනා ක්‍රමය මේකයි. මේ මෙතන තමයි මම කරන්න කියලා මුල් පැහ ගැනීමක් නැහැ. ඉතින් ඇත්තටම මේක නිකන් මේ වැවක වතුරක පාවෙන පාසි වගේ. කිසිම මුල් ගැස ගැසීමක් නැහැ. ඉතින් ඒ නිසා අපේ පැරණ සිංහලයා කිව්වේ කැලණි ගඟානෝ නිතරම පහල ගලානෝ ඇටිකිචි ආනෝ නිතරම ජග ජග ගානෝ මීහර කානෝ නිතරම ඔළුව වනානෝ කෙටලපට ආනෝ නිතරම උඩ යට යano කියලා බොහොම ලස්සනට මේක සිංහල කවියකට දාලා තියෙනවා. කැලණිගඟ හැමදාම පල්ලෙහාට ගලනවා. සංසාරේ ගලනවා. මේකේ මීහර කානෝ නිතරම ඔළුව වනන ඌ කරවලල්ලක් දක්වා වතුරට බහගෙන ජොලියට අර වතුරේ සූිතල වෙන ගමාර ඇටමැස්සු යන්න විතරක් ඔළුව උස්සස ඉන්නවා. ඌ ස්ථාවරයි. ඒ ගඟේ ඒ වතුරේ බහගෙන ඉන්න නිසා ඒකට කෙටලපටල්ලේ කෙටල වල භාගයක් වතුරේ හයි වෙලා භාගයක් හයි වෙලා නැහැ. වතුරේ හයි වෙලා තියෙන හරිය වතුර හැල්ලෙනකොට උඩ පල්ලය යනවා. කෙටල පටානෝ නිතරම උඩ යට යනවා. ඇටිකිච්ච ආනෝ කියලා කියන්නේ පුංචි ගෙම්බෝ જાතියක් ඉන්නවා. උන්ට කිසිම ස්ථාවරයක් නැහැ. වතුර ඉන්නේ වැද්දරෝම දම්බි ගහන්න ඕනේ ඉන්න. උන්ගේ වැඩේම කැගානේ. ওই ලෝකේ ඉන්න හරියක් ඇටිකිච්ච ආනෝල තමයි. කිසිම ස්ථාවරයක් නැව උ කරන්නේ මොකද්ද කියලා දන්නෙත් නැහැ. හැබැයි කෑකොස්සම අහල රෑ දවල් දිගේ ඉවරයක් නැහැ. නඟක් අයින් එන මනුස්සයාට ඇටි කිච්චන්ගේ සද්දේ. මොකද ඌට මේ ඉවරයක් නැහැ. කොච්චරක්වත් දම්බි ගහන්න ඕන. මීහරකට එහෙම ගන්න නැහැ. ඒ චේන්සයි යම් කිසි කෙනෙක් කුසල ඡන්දයක් ආවට පස්සේ ඌ මීහරකෙක් වෙනවා ඊයේ. ඇටි කිච්චෙක් කියලා හිටපු ගෙම්බාවගේ හිටපු එක නම් මීහරකෙක් වෙනවා. අන්න එහෙම කෙනාට විතරයි ක්ලේශකාමත් එක්ක වැඩ කරන්න පුළුවන්. අනිකට අඩු ගානේ වස්තුකාමයක්වත් වැඩ කරන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ ශත පහක් දාන දීපම 10000ක පෝස්ටරයක් ගන්නවා. මම අසවල්තන්ට අසවල්දී මෙහෙම පූජා කරා දෙන්න ඉස්සෙල්ලා අහන්නේ මේ මේ දැන්නේ පූර්වක් ගන්න කීයක් ගන්නවද? වියද මෙච්චරයි ඒකට එච්චරයි. මෙහි පුදුමාකාරයි මං ආපු දා නිසා සතුටුනේ කිසියම් තැනක එහෙම දැන්නේ පූර්ව ගහන්නේ නැහැ. ප්‍රතිපත්ති මේ වශයෙන් නැහැ. ඒ දැම්මනම් කංගට මූර දැම්ම වගේ නිකන් හිටපන්. මොකද ඒ වස්තුකාමයේ අතහැරෙට ක්ලේශකාමයක් එකෙන් ඇති කරන්න එපා. ඊට පස්සේ ක්ලේශකාම සම්බන්ධයෙන් ගියාට පස්සේ හැම කෙනෙක්ම හිතනවා අපි මෙච්චර දන් දීලා මෙච්චර සිල් දකලා මෙච්චර සිල් පිරිසක් අතරට ආවට පස්සේ මොකද මේ හිතට කාමච්ඡන්ද එන්නේ මගේ සීලේ දෝෂයක්ද එනතම මම අභව්‍යද එනතම ස්ථාන දෝෂයක්ද එනතම් ග්‍රහය හොඳ නැද්ද නැත්නම් කවුරු හරි හොල්මන් කවුණියම් කරලාද කියලා අපි විවිධාකාර හේතු හිව්වට හිතුවට අපිට තේරුම් ගන්න අමාරුයි අපි සංසාරේ පුරාවට කෙරුවේ වස්තුකාම ක්ලේශකාම එකතු කරපු එක. දැන් ඔබ එපයි කියපු පළියට යන්නේ ඒ නිසා යම් කිසි කෙනෙක් මේ ක්ලේශකාම ගැන කතා කරන්න පටන් අරගත්තට පස්සේ තේරුම් අරගන්න වෙනවා මේ තණ්හාවේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පැතිකඩ තුනක් සරුවචනංශය දැකලා තියෙනවා. ඒකෙදි කාම තණ්හාව කියලා කියන තමන්ගේ හැ තමන්ගේ කන තමන්ගේ නාසයේ දිවකය පිනවීම සඳහා ඇති ආශාව. ඒකත් සරුවචනාංශයේ මාළුන්කි පුත්‍ර සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි කියලා. කාම තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ වර්තමාන මොහොතේ පමණයි. මේ වෙලාවේ මම දකින්න රූපෙට තියෙන ආසාව, මේ සද්දයක් අහන සද්දෙට තියෙන ආසාව මොකක් හෝ මේ ඉඳුරන් හය හරහා එකට අපි බැඳිලා. සජීවීව ජීවත් වෙන නිින්දේ නැති හැම වෙලාවෙම බැඳිලා. ඒ ටිකෙන් ඇති වෙන කෙලස් ටිකට කියනවා කාම තණ්හාව කියලා. නමුත් මේක මම හෙටත් මේ සැප ලබන්න ඕන. එහෙනම් මම මේක ඊයේත් ලැබලා තියෙනවා කියලා මේක කාලය අනුව දිගට පැතුරන එක භව තණ්හාව. භවය කියලා කියන්නේ සාමාන්‍ය කියන්නේ පැතිරෙනවා කියන එක. ඒ නිසා මම අද හොඳ ලස්සන රසමස උලක් කෑවා. මේක මගේ දරුවට දෙන්න ඕන. මගේ අම්මට දෙන්න ඕන. මගේ නැන්දම්මට දෙන්න ඕන. අරවලාට දෙන්න ඕන කියලා තමගේ ප්‍රිය රුචි අයට ඒ දේ තමයි මේ වර්තමාන විඳින දේ දීම සඳහා කරන කල්පනා භව තණ්හාවට වැඩෙනවා. ඉතින් ඒක නිසා කාම තණ්හාවෙන් යම් තැනකට ආපු මිනිස්සයා ඒ තමන්ගේ තණ්හාවේ බරපතලකමට තමන් මේ වෙලාවේ විඳින ආස්වාදයේ බරපතලකමට සාපේක්ෂව තමන්ගේ මාන්නක්කාරකමට සාපේක්ෂව මමත් පොරක් මමත් මිනිහෙක් මමත් මාන්නයක් කියලා තකා දිත්තේ ඇතිතා ඒ දේ තව කාට දෙන්න කැමැත්තක් තියෙනවා. දීමේ විශාල ප්‍රයත්න කරනවා. ඒ ප්‍රයත්න කිරීම හරහා ඒ පුද්ගලයාට අර තමන්ගේ සීමිත ඇහැකන දිවනාශයේ පිනවීමට ඇති රූප ශබ්ද ගන්ධ රස වශයෙන් නෙවෙයි ඒ පුද්ගලයා ඒ පරිසරයට සමාජයට අතීතයට අනාගතයට යන්න ගියාම තමන්ගේ ආශාවල් ඉෂ්ට කිරීමට වඩා ලොකු අපහසුතාවලටපත් වෙනවා. ලොකු බාධකවලටපත් වෙනවා. තමන්ගේ ඉදurang පිනවීම සඳහා ඒක සීමිතයි. ඒකට යම් ප්‍රමාණයක සීමාවක් තියෙනවා. නමුත් ඒක මගේ අයට අදට හෙටට අතනට මෙතනට පතුරවන්න ගියාම ඒක කවදාකවත් විස්තර කරන්න අමාරු වෙයි කියන්නේ අසීමිත තට්ටේ සීමිත කෙස් කස් දෙකකින් වහන්න ගන්න ප්‍රයත්නයක් වගේ කියලා තියෙනවා. ආර්ථික විද්‍යාවෙත් ඒක උගන්වනවා. කෙස්කස් දෙකකින් විතර තට්ටේ වහන්න ගියාට එහා පැතර පෙරළුවත් මෙහා පැතර පීරවුවත් තට්ටේ තට්ටේම තමයි. නිසා අපිට තියෙන ඉතාම සීමිත හැකියාවල් ටික තට්ටේ තියෙන කට්ටිය තරහ වෙන්න එපා මම ඒක මම නිකන් මතක් කරලා කිව්වේ. අපිට තියෙන මේ සීමිත හැකියාවෙන් අපි අඳිනවා පුදුමාකාර ඇඳිල්ලක් මම මේ වෙලාවේ මේ රස විඳනනම් මගේ යාළුවන්ට මේ නෑදෑයින්ට දෙන්න ඕනේ. මට මාන්නයක් තියෙනවා නිසා අපි අත්තල මුත්තල කරපු නැති කාලේ ඔක්කොම මගේ කට්ටියට දෙන්න ඕන. අර මේ දෙන දේ ස්ථිරසාර වෙන්නත් ඕන. ඉතින් මේකෙන් තණ්හා මාන දිටි වැඩෙන්න පටන් අරගත්තට පස්සේ ඒකට කියනවා භව තණ්හාව කියලා. කාම තණ්හාව සාර්ථකත්වයේ නැති මනුස්සයාට භවනා කරන්න බෑ කියලා කියන්නේ තමන්ගේ ඇහ කන දිව නාසය පිනවට බඩ පුරවගෙන ඉන්න තරම් බැරි මිනිසෙකුට භාවනාවක් කරන්න බෑ. අපි කියන ඒ සාමාන්‍ය ප්‍රමාණයට මූලිකයි තිය වැඩ කියන්නේ බේසික් නීඩ්ස් කියලා. මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ වෙච්ච නැති මනුස්සයාට දරිද්‍රයා, දිලින්දා එයාට බුදුන් දාන සංඝයා දකින්න වෙලාවක් නැහැ, සීලෙට වෙලාවක් නැහැ. නිසා යම් ප්‍රමාණයට කාම ලෝකේ ජයක් අරගත්ත සාමාන්‍ය මට්ටම ඉක්මවපු එකනා ඒ සාර්ථකත්වයේ මතම තමයි භවතණ්ණාවට තරංග ගන්න. කිල්ලෝරක් නෑ. නමුත් කාම තණ්හාවේ සාර්ථකත්වයේ ප්‍රතිශතයට වැඩිය විශාල පරාජයක් බලාපොරොත්තු සංවීමක් භවතණ්ණාවේ තියෙනවා. කියන්නේ තමන්ගේ තියෙන සීමිත වස්තුන විශාල දේවල් කරන්න හදනවා. මේ නිසා ඒ පුද්ගලයාට ඇති වෙන මානසිකත්වය තමයි මම මේ කාට හරි සැපක් දෙන්න උත්සාහ කරන්නේ. නමුත් මේ කවුරු හරි ඉඳගෙන එකට වෛරක්කාරකම් කරනවා. කවුරු හරි එකට හරස් කපනවා. ඒකට මේ මිනිස්සයාට වෛරක්කාරකම් කරන එක නම් මරන්න හිතෙනවා. එයාව වනසන්න හිතෙනවා. මේ තමන්ගේ සැප ලබා ගැනීමට කවුරු හරි වෛරක්කාර කරන කරන එක නැතුව නෙවෙයි. නමුත් ඒක අපිට දරන්න පුළුවන්. නමුත් කවුරු හරි මගේ මතයට, මගේ දරුවන්ට, මගේ වස්තුවට මට හෙට අනිද්දාට කරන මේ සැලසුමට කවුරු හරි අත තියනවා දැක්කොත් බුදුමා අර තිබුණු තණ්හාවට සාපේක්ෂව ද්වේෂයක් කරන එකට විභව තණ්හාව කියලා කියනවා. ඒ නිසා භව තණ්හාව තියෙන කිසිම කෙනෙකුට විභව තණ්හාවේ ගැලවීමක් නැහැ. ඒ විතරක් නෙමෙයි කාම තණ්හාවේ තියෙන කිසිම කෙනෙක් භව තණ්හාවට නොගින් නතර වෙන්නෙත් නැහැ. නතර වෙනවා ඇහැපෙන්නේ නැති මිනිස්සෙක්, කන් ඇහෙන්නේ නැති මිනිස්සෙක්, අභෞවිය පුද්ගලයෝ ඉන්නේ. Tamanට ආතපාත කරගන්න බැරි මිනිස්සුන්ට කාම තණ්හාවකුත් නැහැ. කාම තණ්හා සම්පූර්ණ කරගන්නත් බෑ. ඒ නිසා මේ මිනිස්සුන්ට මේ තව කාට හරි සැලකිල්ලක් හිතා ගන්න බෑ. අපි හිතන්නේ ඒගොල්ලෝ මේ ලෝකේ ඊටාම දුක්ඛිත දුර් මේ දරිද්‍ර පුද්ගලයෝ කියලා. ඒ කියන්නේ අංග විකලකමක් කො මොකක් හරි තියෙයි. බුදුරජාණන්සේගේ ධර්මයේ කියනද ඒගොල්ලන්ට ධර්මයේ කැප ධර්මයේ රසයක් නැහැ. අභව්‍ය පුද්ගලයෝ. කාම දන්නාවේ යම් ප්‍රමාණයකට සාර්ථක ජීවිතයක් ගත කරන කෙනාට තමයි භවතන්න අනතුරු තියෙන්නේ. දැන් මට තියෙනවා මම දරුවන්ට දෙන්න. අම්මට තාත්තට දෙන්න. රටට කරන්න ඕනේ, හෙටට කරන්න ඕනේ. මම යණ යන තැන මේක හම්බ කරන්න ඕනේ කියලා මේක පතුරවන්න හදපු ගමන් බුදුමාකාර හතුරු තොගයක් එන්න පටන් ගන්නවා. ඒකට මම දන්නේ මෑත කාලෙදී දැන් නම් මන් දන්නේ නැහැ කොහොමද කියලා බිස්නස් එකේ වග. තමන් ප්‍රයිවට් බස් එකක් ගන්න තමන් ඩ්‍රයිවිං කරගෙන ගෝලියක් දාගෙන හම්බ කරොත් පුදුමාකාර ගණක් හම්බ කරදැයි. ඉතින් ඒක සල්ලි හොයලා හොයලා හොයලා මෝ දෙවෙනි බස් එක යන කුලී කාර්යයක් දාලා ඩ්‍රයිවිං කරන්න ගිය දවසේ මාටියා ගන්න පටන් ගන්නවා. පළවෙනි බස් එකෙන් හම්බෙලා ආවෙත් නැහැ. දෙවෙනි මිනිහා කවදාකවත් අර තමන් වගේ මහන්සිලා හම්බ කරන්නේත් නෑ ඒ විතරක් නෙවෙයි ඒන සමාජික ප්‍රශ්නයි ඔක්කොම ගියා ගන්න පළවෙනි බස් එකෙන් හම්බ කරපු සල්ලි දාන්න වෙනවා දෙවෙනි බස් එකට අපි හිතන්නේ නම් බිස්නස් එකේ ලොකු දියුණුවක් එයි දෙවෙනි බස් එක තුන්වෙනි බස් එක ගන්නකොට මේ ළඟදී මට මතක නෑ සිද්ධිය කොහොමද වුනේ කියලා ඒ හොඳ ධනකු වෙරෙක් හවායි වගේ හවායි වලටත් දෙවි මහිතන්නේ වෙන පළාතක මේ මුහුදයිනේ තියෙන ලොටිනා හෝටලයකට ගිහිල්ලා දවස් හතරක් නිවාඩු අරගෙන සුවසේ ගත කරනවා. බල්කනියේ ඉන්නකොට පේනවලු බල්ලෙහා මාළු අල්ලන මිනිස්සු. ඉතින් මේ මිනිස්සයා දැක්කලු 100 අය දරුවන්නේ දරුවෝ ඉන්නවා සැරයක් මාළු ටිකක් අල්ලන්නේ ඕක තම්බන කාලා ඉන්නවා ඉතින් හෙට උදේට මාළු නැහැ ආයෙ යන්න ඕනේ මූදර ඉතින් මේ වගේ දවස් තුනක් බලලා හිටපස්සේ ගොළු යකෝ මූදේ සැරයක් මුහුදු යනවනම් ටිකක් අතීතුවක් තියෙනවනේ මට මේ මනුස්සයට කිව්වට අහන්න. ඊපස්සේ තුන්වෙනි දවසේ විතර මනුස්සයා ඉතින් භාෂාව දන්නෙත් නැහනේ. නිකාං ඇවිදින ගණනවා අර මනුස්ස ළඟට කියලා හැවලු ඔයාට දරුවෝ කී දෙනෙක්. මට මෙච්චරක් දරුවෝ ඉන්නවා. ගේ කො මේක තමයි ගේදි පොල්ලතු උනන දෙන මේ පැත්තෙන් එන කපුලට මේ පැත්තේ යන්න පුළුවන් පොල්ලතු දිර්ලා. එතකොට මාළුවන් මම දවසට සැරයක් යනවා. ඉතින් ඔයාට දෙසරයක් යන්න බැරිද කියලා හැවලු. නෑ ඉතින් ඕන ගමන් නෑ ඊවලද ඔය තියෙන මාළු ටික ඇති කට්ටිය කාලා ඉන්නවයි කියලා. ඒකවල මම ආර්ථික විශේෂඥයෙක්. මම කියන විදියට උඹ දවසට දෙසරයක් මාළු අල්ලපන්. අල්ලලා ටික දවසක් යනකොට උඹට තව මාළු ඔරුවක් උනත් ගන්න. තව ෆයිබර් ග්ලාස් බෝට්ටයක් ගන්න පුළුවන්. ඒක මිනිස්සුන්ට දීපන්. දීලා කරගෙන ගිහිල්ලා අන්තිමට උඹ මේ මාළු කියන එක සීමාවක් නැති දෙයක් මිනිස්සු කම්මැලි වෙන්න එපා. ගිහිල්ලා පුළුවන් තරම් මාළු අල්ලපන්. උඹට කවදා හරි මං වගේ දන කුවේරෙක් වෙන්න පුළුවන් කියලා. ජර්මන්සිය බලහන් ලැබවලු සර් මෙහාවෙයි කියලා. ඒගොල්ලෝ මගේ ජොබ් එකේ ස්ට්‍රෙස් එක වැඩි නිසා විවේක ගන්න ආවයි කිව්වා. මට ස්ට්‍රෙස් එක නෑ සර් රොයි කියලා දෙන්න ස්ට්‍රෙස් එක ගන්න හැටි නේද කියලා වුණා. ඔය කියන විදිහට ගියාම දසර දෙසරක් ගිහිල්ලා ඇවිල්ලා බෝට්ටුවත් එක්ක මට සවුත් වෙනවා. දරුවොත් එක්ක අම්මලා තාත්තලක් නැහැ. දරුවෝ අනත්තර වෙනවා. ඒ ඔක්කොම කෙරුවට පස්සේ අන්තිම නතරුනේ ස්ට්‍රෙස් එක විතරයි. අද තියෙන සෑම ආර්ථික න්‍යායකම තියෙන උච්චාරය. අද අපේ දේශපාලනඥයෝ රත්තරන් ක්‍රමවලට දෙන්න හදන හැම එකේම තියෙන ඔච්චරයි. ඔය සමාජ විද්‍යාඥයෝ එහෙම නැත්නම් මේ සුචරිතවාදීන් එක්කිකුට මේකේ ගැඹුර තේරෙන්නේ නැතුව ඒගොල්ලෝ හිතන මේ කාම වස්තු කාම දීමෙන් කාම ගුණයන් දීමෙන් විශාල සන්තරපණයක් ගන්න පුළුවන් මේ. කවදාකවත් නැහැ සංකප්ප රාගෝ පුරිසච්ච කාම. මිනිස්සෙකුට කාමයේ වෙන්නේ යගේ රුචි අරුචිකම්. ඒක සම්මාදිට්ඨි සම්මා සංකප්පාර හදන්න නැතුව ඔය මොන වස්තු දුන්නත් වගතුවක් වෙන්නේ බුදු වෙලා හත් අවුරුද්දේදී කිඹුල්ලත්තුරේට ගියාට පස්සේ පුංචි රාහුල කුමාරට අවුරුදු 7යි. යසෝදරා කිව්වා අන්න අප්පා එනවා ගිහලා බූදලි ඉල්ලගන්න කියලා. අරෝ ගිහලා චිරංගේ ලෙල්ලා බුදුහාමුදුරන්ගේ කිව්වේ මොකද්ද? මහාන උඹේ හේවණල්ලත් මට හරි සැපයි. දන්නේ මේ ජාතක තාත්තයි කියලා මට අම්මා කිව්ව බුදලේ දෙන්නේ කියලා. කොහෙද අරන් ගිහලා බුදලේ දුන්නේ? මාලිගාවට අරන් ගිහිල්ලා අර පෙට්ටියක් කරලා දුන්නේ. හරිපුත් ආමුරන් කිව්වා මේක මහාන කරපන් කියලා. පිටරයි බුදලේ දෙන්න තියෙන්නේ. එහෙම නැතුව කාම වස්තු වස්තු කාම දෙන්න පටන් අරගත්තා නම් එහෙම ආයෙ සරෙන් මාර පාක්ෂික වෙනවා. අපෙන් ඇවිල්ලා ඉල්ලුවොත් එහෙම බුදලේ අපි බැංකුවේ මෙච්චරක් තියෙනවා, අරක තියෙනවා, ඉඩම් තියෙනවා, මේකයි මේකනේ බෙදලා දෙන්න හදන්නේ. මීයක්ෂයා මොකද කරන්නේ? බූදලේ බෙදලා දුන්නේ දරුවා හතර දිනකට නම් සමෝසෙ. නැත්නම් එකෙකුට නම්. ඒ හැම එකම හිතෙනවා අම්මට තාත්තට ඕනකම තිබුණා නම් මට මේ දෙඩිය දෙන්න තිබ්බා. මට දුන්නේ මගේ කොටස අඩුයි. කවදාකවත් නෑ ඊට පස්සේ අම්මට තාත්තට සලකන්නේ. ඒ මොකද අපේ අපච්චි ඉන්නකම් කිව්වා ඉඩම් බෙදන්නේ නැහැ. මරණයට පස්සේ උඹලා ටෝන් දෙක කරගන්න. බෙදුවොත් කැත්තෙන් පොල්ලෙන් තමයි දෙමපියන්ට සලකන්නේ. ඒ නිසා කාම වස්තු කියලා කියන්නේ පුදුමාකාර ණයක්. තණ්හාය ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ. නමුත් බුදුරජාන් වහන්සේගේ තියෙන න්‍යාය මේ තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා වශයෙන් එක පැත්තකට විහිදලා පැතුරලා විශ්ල කරන අතර වස්තුකාම ක්ලේශකාම දෙකෙන් විස්තර කරලා පෙන්නනවා මේ වස්තුකාම හරහා තමයි ආර්ථික න්‍යාය යන්නේ වස්තුකාම හරහා තමයි දේශපාලන න්‍යාය යන්නේ වස්තුකාම හරහා තමයි මේ සමාජ විද්‍යාඥ වැඩ කරන්නේ මුත් සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ මනුෂයාට බලපාන්නේ කාම ගුණයන් නෙවෙයි යාගේ මතිමතාන්තර මතිමතාන්තර වෙනස් කරන ද්වාරව මොනවා කරත් yaadෙන්නේ නැහැ ඒ නිසා ඒ මනුස්සයාට යම් ප්‍රමාණයකට ආර්ථික සංවර්ධනයක් නැතුව භාවනාවට එන්නත් බෑ. නිසා මූලික ආශිවාසිකම් ටික අවශ්‍යයි. ඒ අවශ්‍ය කරනාට පස්සේ තණ්හාවේ තියෙන ස්වરૂපේ තමයි කවදාකවත් ඇති කියන්නේ. බැඳගෙන බැඳගෙන දිගට ගෙනියනවා. ඒ නිසා ඇති කියන්නේ ඉගෙන ගන්න නැති මිනිස්සෙකුට කවදාකවත් භාවනාවට විවේකයක් හම්බ වෙන්නේ. විවේකයක් හම්බුනාට පස්සේ තමයි මනස තේරෙන්නේ කාම වස්තුන්ගෙන් වස්තුකාමයෙන් වෙන් වුණාට තමංගේ හිතත් එක්ක දිගටම අර ක්ලේශ කාමයන් ගමන් කරනවා ඒක නැතිකරන්න සම්පූර්ණ වෙනස් ක්‍රියාවලියක් වෙනස් උපක්‍රම රාශියක් කරන්න වෙනවා. ඒක නිසා ඒ මාළුන්ක පුත්තු සූත්‍රයේදී සරෝජනච බොහෝම ලස්සනට මාළුන්ක පුත්තු ස්වාමීන් වහන්සේට කියනවා ක්ලේශකාමයේ පවතින වර්තමාන මොහොතේ පමණයි. ඒක නිසා වර්තමාන මොහොතේ උඹට පැවිද්දෙක් කියන්නක පැවිදි නැත්නම් මේ යෝගාවචරයක් කියන්නේ ඇස් දෙකට ඕන රූප ඕන තරම් ලෝකේ තියෙනවා. කනට ඕන තරම් ශබ්ද තියෙනවා. ගඳ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. මේකෙන් මේ දී ඇති චිත්තක්ෂණයේ රූප බලයිද, ශබ්දයිද, ගඳ බලයිද, රස බලයිද, පහස ලබයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒක කිසිම න්‍යාය පත්‍රක නෙවෙයි වැඩ කරන්නේ. ඒත් එකම තව පැත්තක් තියෙනවා රූපයක් බලනවා කියලා කියන්නේ. ඒ කියන්නේ මේ පහක් ඉන්ද්‍රයන් සහිත නැත්නම් ద్వාර සහිත යන්තම් නාලිකා සහිත මේ මැෂින් එකේ එක නාලිකාවක් අරනකොට අනෙක් පහ වැය අනෙක් හතර වැය. ඉන්සයික භයානක සංසිද්ධියක් වෙන්නේ රූපයක් බලන්න විනිශ්චය කරනවායි කියලා කියන්නේ දැන හෝ නොදැන සද්ද නාහන්ට ගඳ නොවිදින්න රස නොවිදින්න පහස නොවිදින්න අපි විනිශ්චයකට ඡන්ද දෙනවා. ඒව නිසා අපි මේ රූපේ දැකලා අපි සියල්ල දැක්කම මම දැකලායි කතා කරන්න කියලා පඬිතුකම් කිව්වට අපි ලැබිය යුතු ඒ චිත්තක්ෂණය ලබන්න පුළුවන් තොරතුරු පහෙන් එකක් අරගෙනයි අපි මේ කෑගහන්නේ. නිසා අපිට කවදාකවත් අපි මේ කතා කරන දේ පිළිබඳ අධිකාරී ශක්තියක් නැහැ. ඒ නිසා රූපයක් බලනවා නම් සද්දයක් අහනවා නම් ගඳ බලනවා නම් රස බලනවා නම් මතක තියාගන්න අපි පංචවෝකාර භවයක ඉන්නේ. ඒ රූපේ බලන වෙලාවේදී අපිට ආවස්තික වටිනාකමක් තියෙනවා. ඕනනම් සද්දයක් අහන්න පුළුවන්. ඕනනම් ගඳක් බලන්න පුළුවන්, රසක් බලන්න පුළුවන්, පහසක් ලබන්න පුළුවන්. නමුත් මේ මීහරකෙක් නාසලනුවක් දාගෙන ඇදගෙන යන වගේ මේ රූපෙට ගෙනියන්නේ අපි නොදැනුවත්වම අපේ රුචි අරුචිකම්. එහෙම නැත්නම් අපි ගෙනාපු ඇබ්බැහි. එහෙම නැත්නම් අපේ කර්ම ශක්තිය. ඉතින් අපි ඒක මේ කර්ම ශක්තියක් ගෙවෙන්නේ ඇබ්බැහියක් මේ සිද්ධ වෙන්නේ කියලා දකින රූපයේ අභිරමණයකට ගියොත් අපිට කවදාකවත් බුදුහාමුදුරු කියපු විදියට ඔබ ආවස්තික වටිනාකම වශයෙන් මේ රූපේ බලන්න ගත්ත තීන්දුව නිසා සද්ධාහන්ට ගඳ බලන්න රස බලන්න පහස ලබන්න තියෙන අවස්ථාව මග ඇරියා නේද කියන මේ સંદર્ભයට අපි කවදාකවත් විවෘත වෙන්නේ නිසා සතිමත් වෙන කෙනාට මූලිකම අවශ්‍යතාවයක් තියෙනවා. ඔබට මේ බුදුහාමුදුරුවෝ කියන දේ වැටහෙන්න නම් වැටහීම සිද්ධ වෙන්නේ වර්තමාන චිත්තක්ෂණේ පමණයි. කෙලෙස් වැඩ කරන්නේ වර්තමාන චිත්තක්ෂණේ පමණයි. ඒක හදා කෙලෙස් සෝජාව ගලහන නාලිකා පහක් තියෙනවා. ඇහ කන දිව නාසය කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ මේ එකකට රුචි වුණා මනාපුණා බැඳුණා ගැති වුණා නන්දි රාග සහගත උනායි කියලා අනිත් පහ වැහෙනවා. ඒක එකක්. දෙක එවැනි හතරක් යටපත් කරගෙන දකින්න මේ රූපේ. එහෙම නැත්නම් රූප, ගන්ධ, ශබ්ද, රූප, ගන්ධ, රස, පොට්ටබ්බ යටපත් කරන දකින්න අහන සද්දේ. අර පස් දිනක් යටපත් කරන මතු කරන නිසා අනිවාර්යයෙන්ම ශරීරයේ සහිත පැහැර ගන්න. අනිවාර්යයෙන්ම හිත මත් කරවන්න බලවන් නිසායි රූප යට කරන සද්ද ඉස්සරහට එන්නේ. ඒ මත්වීම නිසා අපි අහපු සද්ද දිගේ යන්න යන්න අපි ඉතුරු ඒවා ඉතුරු ආයතන වලට යන්න තෙන ඉඳ වැහිරුණා. අපි දැන් මේ පරණ රුචියක් මනාපයක් අනුව ඇදිලා යනවා. අපිට කවදද දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අරමුණක් ඇවිල්ලා ద్వාරයකට වැදිලා. ඒකේ මනාපමනාප දෙක පහළ වෙන හැටි කවදාකවත් දැක ගන්න හම්බෙන්නේ. ඉතින් කවදා හෝ කාට හරි රූපයක් දකිනකොට සද්දයක් අහනකොට ගඳක් රසක් පහස පහළ කරනකොට මම දැන් මේ දකින්නවා කියන එක දැනගන්නවා කියන එක. නැත්නම් මම මේ අහනවා කියන එක. මම ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා කියලා. ඒ ඒ චිත්තක්ෂණයේ මේ හිත දුවන දිවිල්ල දිහා බැලුවොත් සරුවත් chance සඳහන් කරලා තියෙනවා මේ හිත පිස්සු වැදිච්ච වඳුරෙක් වගේ කියලා. රිලෙවෙක් වගේ කියලා. කිසිසේත්ම මොනම ආකාරයකින්වත් ඒකේ චර්යාපද්ධතියක් නැහැ. කවදාකවත් Tamange අභිරුචියට නෙවෙයි වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ තන්නේ කරම අරපාක්ෂිකව. එකම දේ සන්තරපණය කරන්නේ කාම විතරයි. හරියන්නේ නැතිකොට ද්වේෂය එනවා. ඉතින් ඒ නිසා මේ ඒ මාළුන්ගේ පුත්තේ සූත්‍රයේදී ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙනවා උඹ නිවන් දකින්නවා නම් නිවන් දකින්න මේ චිත්තක්ෂණය කෙලසෙනවා නම් කෙලසෙන්නේ මේ චිත්තක්ෂණය ඒ නිසා ඒ චිත්තක්ෂණය එළඹ වාසය කරපන් අන්න එදාට හිත වැඩ කරන හැටි දැනගන්න පුළුවන්. ඉතින් අපි කෙටියෙන් මතක් කරනවා වාඩි වෙලා අපි ඇහ වහගෙන සද්ද නැත්නම් ගඳ රස ක්‍රියාත්මක කරනතෝ පහසෙයි ආශ්වාස ප්‍රශ්වාසයේ විතරක් කරන එනේන ආශ්වාස ප්‍රශ්වාසය හඳුන්ලා දීලා අපි තේරුම් අර ගන්නවා ඒක කොච්චර අමාරුද කියලා. ඉන්න බෑ මොකද රූප බලන්න ආසාව ගඳ බලන්න නානා ප්‍රකාර ආසාවල් එනවා. ආන ඒතියෙදිත් අපි කොහොම හරි ආශ්වාස ප්‍රශ්වාසයේ මේක කීකරු කරගෙන යටපත් කරගෙන ආම්බාම් කරගෙන යන්න පුළුවන් නම් අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ චිත්තක්ෂණේ ඇහි කෙලස් පහළ වෙන්නේ කනේ කෙලස් පහළ වෙන්නේ නාසයේ කෙලස් පහළ වෙන්නේ දිවේ කෙලස් පහළ වෙන්නේ මේ ආශ්‍රව ප්‍රසාසයේ මත මනාපමනාප පහළ වුණොත් පමණක් කෙලස් පහළ වෙනවා ආශ්‍රව ප්‍රසාසයේ මත සතිය පිහිටුවලා මනාපමනාපේ පහළ වෙලා නැත්නම් එතනක් කෙලස් නැහැ එතකොට ඒ චිත්තක්ෂණයේ තණ්හාවට ඒ කියන්නේ ආස්වාද ප්‍රසආසයට ආස කරන හිතක් එන්නේ නැහනේ. හුස්මට ආස කරන දෙයක් නැහනේ. හුස්ම නොලැබුණා කියලා තරහකුත් නැහනේ. ආශාසෙලාවේ ආශාසෙ දන්නවනම් මොහෙත් නැහනේ. ප්‍රසාසෙලා ප්‍රසාසෙ දන්නවනම් මොහෙ නැහැ. ඉතින් ඒ චිත්තක්ෂණයේ පේනවට සංසාරේ පුරාවට ගෙනිච්ච නන්දි රාග සහගත తත්‍ර తත්‍රාවි නන්දිනී කියන්නේ නන් තෘෂ්ණාව අඩු වෙනවා. නමුත් ඒ යෝගාවචරයට ආස්වාසයක් පාස ආස්වාසයක් මෙනෙහි කරනකොට ඒක තේරෙන්නේ නැහැ. යෝගාවචරයට තේරෙන්නේ ආශ්වාසය පාස බලන විනාඩි 15ක් විතර යනකොට ආශ්වාසය පාවෙන. ප්‍රශ්වාසය පාවෙන. අර නන්දිය, රාගය, තණ්හාව ආශ්වාස කරා ගෙවෙනකොට ඒක නිකන් මස්ලී නැතියට නැති ඇටයක් වාගේ ලෙව කන්න හිතෙන්නේ නැහැ. ඔගේ මස්ලී නැත් තියෙනවනම් තමයි ලෙව කන්න හිතෙන්නේ. ඒක නිසා කවදා හෝ ආස්වාද ප්‍රසවාද දෙක බලලා ඒක පිළිබඳව කිසිම ලෝභයක් කිසිම ආශාවක් කිසිම මෝහයක් නැති වෙන තැනට ගියාට පස්සේ යෝගාචරණ දැන් මම මොකද කරන්නේ ඊට පස්සේ දැන් අනිත් මෛත්‍රී භාවනා කරන්නද නැත්නම් අසුභ භාවනා කරන්නද කියලා ඉතින් අර හදාගත්ත පිරිසුදුකම අනා ගන්න හදනවා නමුත් මේ වෙලාවේ කෙලෙස් නැති ස්වභාවය දන්නවනම් එහෙම නැත්නම් අපි එදිනදා ජීවිතේ ගත කරනකොට කොච්චර කලන් කෙලෙස් දෝර ගලනවද කියලා දන්නවනම් අර දන්නදී ආශාසෙ තියෙනවනම් දන්නව නැත්නම් ආශස් ප්‍රසස් කියුණා නම් ඒ දන්නති චිත්තක්ෂණේ තියෙන වටිනාකම තේරෙන්නේ බුදුහාමුදුරන් විතරයි. ඉතින් ඒක ඒ මාළුක්‍ය පුත්තු ස්වාමීන් වහන්සේට පුත්‍රජාන වහන්සේ බොහොම ලස්සනට විස්තර කරලා දෙනවා. උඹට මෙච්චර විශාල බලමුලුවක් සහිත මාරසේනාවත්කින් ඇති වෙන මේ භව නিত্য මෝහ පටල කොච්චර තිබුණාද හරියට දැක දැක දන දන මූල කර්මස්ථාන මුණ දාන්න පුළුවන් නම් වම දකුණ කියන රැවිදිනකොට ඒක දකින්න පුළුවන් නම් රූපයක් දකින්නකොට දකින්න බව දන්නවනම් අහන වෙලාවේදී අහන බව දන්නවනම් ওই කෙලෙස් නැති தත්ත්වයටපත් වෙනවා ඒක මානවයට කලහක්ක් විශේෂයෙන්ම තන් සංසාර බය දකින්න සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන කෙනාට කලහක්ක් ඒ දේ කරලා මිතෙක්කල් තණ්හාවට පෝර දම තමයි හිටපු හිත එක චිත්තක්ෂණයකට හෝ මේ රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් තණ්හාවෙන් මාන්නෙන් දික්තියෙන් නිකලස් වෙච්ච මේ චිත්තක්ෂණ දැන එක හඳුනා ගන්නවා කියන එක ඊ타ත්ම කලාතුරකින් වෙන්නේ. ඇයි බං එහෙම කියන්නේ? මෙතන ඉන්න ඔක්කොමලා වගේ භාවනා කරලා ඉතින් ගිහිල්ලා තියෙන ඕගොල්ලෝ ඒකට නැද්දකින් නොපතන් නොදෝමකින් කියලා එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. හරි කම්මැලි. හරි නිදිමතයි. හරි පාළුයි. හරිම ඒකාකාරී. ඊට වඩා හොඳ නැද්ද රූප බැලුවොත්. ඊට වඩා හොඳ ඇවිදලා ටික සක්මන් කෙරුවොත් කියලා අර ඇතිවෙච්ච ඒ විචිත්‍ර විවේකය ඒ හුදකලාව කඩා ගන්න දඟලන ටිකට තමයි කෙලස් කියන්නේ. මාන බලවේග කියන්නේ ඒක. ඒක කවුරුත් කරන එකක් නෙවෙයි. Tamangeම මෝහේ හරහා අර ඇතිවෙච්ච පිරිසුදුකම රැක ගන්න දෙන්නේ. ඉතින් මේක විස්තර කරාට පස්සේ මාළුන්ගේ පුත්‍ර ස්වාමින් වහන්සේ බුදුරජාන් වහන්සේට උදාන ගාතාවක් කියනවා. ගාත ගොඩාක් සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ කියාපු දේ මට වැටහුණා නම් මට මෙන්න මෙහෙමයි වැටහෙන්නේ කියලා උන්වහන්සේ මේ තෘෂ්ණාවත් දුකත් සතියත් කියන මේ කාරණා තුන ත්‍රිකෝණාකාරව සම්බන්ධ වෙන හැටි පෙන්ලා දෙලා තිනවා රූපන් දිස්වා සති මුත්තා පිය නිමිත්තම් මනසිකරෝති අපි රූපයක් දැකලා අසතියෙන් යුක්තව අනී ලස්සන සමනලේ ලස්සන කුරුල්ලෙක් නැත්නම් ලස්සන ස්ත්‍රියාවක්. ලස්සන පුරුෂයෙක් කියලා සතියෙන් යුක්තව පියරිපුත්තා පීනිමිත්තක් මනසිකාචාන්නේ මේක කැලියට ආව නිසා දැක්කේ හරිය වටිනවයි කියලා අර දැකපේක පිළිබඳව ප්‍රිය භාවයෙන් මනසිකන්නේ කරනවා සාරත්ත චිත්තෝ වේදේති බැඳිච්ච හිතකින් ඒක විඳිනවා එනේ මිහිරියාවේ ඒකට කියනවා අපි මනාපේ කියලා සාරත්ත චිත්තෝ වේදේති තංච අජ්ජෝස තිත්තති අනේ මේක ආයෙසරයක් බලන්න නැත්තම් මට වෙලාවයි කැමරා එකක් තිබුණා නම් කියලා අරකට බැහැගෙන අරක අල්ල ගන්න. අජෝසනය කියලා කියන්නේ ගෙවදිනවයි කියන එක. එහිම läග ගන්න. ඉතින් අන්නේ විදිහට අසතියකුත්ව මනාව රූපයක් දක්වපු කෙනාට වෙනදී තස්ස වඩති වේදනා අනේකා රූප සම්භවය. එයා ඉතින් හරි වින්දනයක් ලබනවා විවිධාකාර රූපාකාර වලින්. ඒක හිණෙදිත් පේන. භවනා කරනකොටත් පේන තරමට ඒක හිතේ කහවදිනවා. ඒ දකපු රූපේ ඇතිවිච්ච මනාප භාවයට සම්බතව සිද්ධ වෙනවා. අභිජ්ජාච විහෙසාච චිත්තම සූපහඤ්ඤති. ඊට පස්සේ අනි අනි දවසට මට මේක නැති වෙච්චාම තද ලෝභයක් එනවා. එන්නත් ඒක දැක් ගන්න බැරි වෙන බාධාවක් આવොත් ඒකට ද්වේෂ කරනවා. ඊට පුදුමාකාර විදිහේ මානසික ආතතියකටපත් වෙනවා. මේ විදිහට කටයුතු කරන එකට ඒවන් ආචිනතෝ දුක්ඛං එයා දුක් රසක් රස කරනවා නිවනෙන් ඈත් වෙනවා. එන්න එන්න එන්න එන්න නිවනේ ඈත් වෙනවා. මොකද මේ රූපේ දකින්නකොට දකින්න බවක් මෙනෙහි වෙලත් නැහැ. ඒකට මනාපය ආපු බව දන්නෙත් නැහැ. ආපු මනාපේ ගිලී ගන්නවා. ආපු මනාපේ নিমগ্ন වෙනවා. එහෙම කෙනාට ඒ රූපෙමයි සංසාර වෙන්නේ. නැවත නැවත භවයක් ඇති කරන්න හේතු වෙන්නේ පොනෝ භවික නන්දි රාගය පහල කරන්නේ తත්‍ර తත්‍රාභි නන්දනය කරන්නේ දකින්න රූපේ. ඉතින් මේ කෙනාට ඒ රූපේ දකින්නකොටම උපදින ලද සතිය තිබුණොත් අපි හිතමු සක්මන් කරන ගිල සක්මනේ කියලා වැරදි. අපි දන්නවා හිත පිට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා කෙනෙක් හොඳ සැලකිල්ලේ මෙතෙන්දි හිත පිට යන්න ඉඩ තියෙනවා කියලා බලනකොට එයාට පේනවා රූපයක්. ලස්සන කෙනෙක් තමයි ළඟට එනවා. නැත්තම් ගහක මලක් පිපිලා තියෙනවා. සමනලෙක් ඉන්නවා. නැත්තම් රූපයක් තියෙනවා කියලා. එතකොට නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ කියන මානසිකත්වයේ තෙන්දි කියන්නේ. ඒ රූපය රංජනය කරන අදහසක් යාගේ නෑ. එයාට ඕනේ වමේ දකුණේ හිත පවත්තන්න. එයා දන්නවා මෙතෙන්දි හිත පිට යන්න ඉඩ තියෙනවා කියලා. ඒ නිසා රූපේ රමණය කරන රංජනය කරන හිතක් නෑ. නසෝ රජ්‍යතු රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ. මම දැන් කාය ප්‍රසාදේ පොළවේ පය හැපෙන එකේ හිත පවත්තන කෙනාට හිත රූපෙට ගියා. හිත චක්ක විඥාණයට ගියා. නමුත් සතියට අහුණා. රූපන් දිසා පතිස්සතෝ. රූපය දැක්කා. මේකෙන් හිත කැඩුනා. හිත චක්ක විඥාණයට ගියා. රූපය දැක්කා. පිහිට සතියතියි. ඒකේන විරත් චිත්තෝ වේදේති රූපේ අනේ මට වේවා අනේ දැක්කා කියන සාරත්ත හිතෙන් නෙවෙයි අඳගෙන අනේ මගේ භාවනාවක් හැදුනා අපරාධේ මට මේ හිත රූපෙට ගියා කියන විරත් චිත්තෝ වේදේති ඒකට කියන්නේ විරතිය. එහෙම නැත්නම් විරංජනේ වෙච්ච හිතකින් බලන්නේ මම හිතාගෙන ගියාට මට හිත පවත්වන්න බැරි වුණා. මගේ හිත කැඩුණා. කැඩුනේ රූපයකට. ඒකට සතිය තියෙනවා. ඒ නිසා මේ වින්දනේ නැත්නම් මේ විජීම කියන්නේ විරත්ත චිත්තෝ. එයාගේ තියෙන මේ භාවනා තපස එහෙම නැත්නම් අපි කියනවා ආතාපි ගතිය ඒ විරම් විරමණය පැත්තට තියෙන්නේ. මොකද එයා දන්නවා එලා හිත පවත්වන්න ඕනේ කරන්නේ සක්මනේ කියලා. තංච නාජ්ජෝස චිත්තතිය කවදාකවත් අනී ලස්සන රූපයක් දැක්කේලට බැහැගන්නේ මගේ හිත කැඩිච්ච බව සතිය පිහිටවපු බවත් සතියට මේ නොමනා හිත පිටගිය හිත අහුවෙච්ච බවත් දන්න. ඒ ඉතින් දැන් සාමාන්‍ය කෙනෙක් දන්නවා සක්මනකදී වගේ රූපයක් දැකලා රූපෙමනේ කරලා ඒකදී විරත් චිත්තය පහළ වෙනවා කියන එක නිකන් අහම්බෙන් එන එක නෙවෙයි ගොඩාක් පුරුදු කරපු ආනපන වගේ පුරුදු කරපු යෝගාවචර විතරයි ඒක සිද්ධ වෙන්නේ. එම සිදුවෙන යාන්ත්‍රණය මේ මාළුක්‍ය පුත්‍ර සංසය සඳහන් කරන යථාච පසතු රූපං වේදතෝ තාපි වේදනා. ඒ මනුෂ්‍ය රූපයක් දැක්ක නමුත් රූපේ වේදනා ආපු නමුත් තවදාවත් දුකක් ඇති කරගන්නේ නැහැ. මොකද යා රූපෙට හිත ගිය බව දන්නවා. ඒ ගැන ආඩම්බරයක් නැහැ. ඒක තමයි දුර්ලභමක් විදියට දකිනවා. මන්ට මේ පය වමේ දකුණේ පවත්තන්න ඕනේ හිත පිට ගියා. ඒ නිසා ඒ එතන කියන්නේ බුරුමේ කට්ටිය කියලා කියන්නේ වේදනා පත්‍ය තණ්හා කියලා තමයි පටිච්චසමුප්පාදේ පුරුක. වේදනාවක් ඇති වෙච්චාම ගොඩක් කරලා ඒ අනුව තණ්හා පදිනවා. මෙතන වේදනා පත්‍ය පඤ්ඤා. ප්‍රඥාවක් පහළ වුණා. මම වම දකුණේ හිත පවත්වාගෙන යන කෙනා පැවතින්ට අදිෂ්ඨාන කරගෙන ගිය කෙනා හිත කැඩුනා. හිත රූපයකට ගියා. ලස්සන දෙයක් දැක්කා. නමුත් දන්නෝ. ඒ නිසා ඒ ලස්සන රූපෙට බැඳීමක් නැහැ. ඒ නිසා මේ වේදනාව නිසා පහළ වෙන්න ඕනේ තෘෂ්ණාව වෙනුවට ප්‍රඥාව පහළ වෙලා ඒ ඒ ඒ සම්දිස්ථානේ කඩලා දාගත්තොත් ඒ මනුස්සයාට බුදුජානනාංශය කියනවා නිවනේ සම්බන්ධයි නිවනට කිට්ටුයි නිවනට ලං උනායි කියලා. ඒ මනුස්සයා රූපේ දකිනවා. රූපේ දකින බව දන්නවා. ඒකේ කමනීය බතිකුත් තියෙනවා. චිත්තකර්ෂණීය ගතිකුත් තියෙනවා. නමුත් රංජනීය කරන්නේ. විරත් චිත්තෝ වේදේති. ආන් ඒ විදිහට මේ තණ්හාව නිසා ඇතිවෙන්න පුළුවන් අනීන අනන්ත අප්‍රමාණ දුක්ඛඳක් තණ්හාවේ ක්‍රියාකාරීත්වය දැකලා ප්‍රඥාවක් බවට පත් කරගත්ත කෙනාටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමා යാനി චිත්තානි ලෝකේ. මනුෂ්‍යර තියෙන මේ තමන්ගේ සංකල්ප වල තියෙන ආශාව මිසක්කා ලෝකේ විචිත්තත්වය එකක් නෙමෙයි. සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ චිත්තේව චිත්‍රානි තතේව ලෝකේ. තමන් දන්නවනම් මගේ මේ එක එක දේවල් වල තියෙන ආශාව රූප ශබ්ද ගන්ධ වල තියෙන එක නෙමෙයි මම ගෙනාවු උප්පත්තියෙන් ගෙන ආපු එකක්. ඒක දැනගන්න නම් ඒ රූපයක් දකින්නකොටම දකින්න බව මෙනෙහි කර ගන්න. අහනකොටම අහන බව මෙනෙහි කරන්න ගියාම ඒ රූපෙට තිබුණට ප්‍රශ්නයක් නැහැ. කාම දනවන රූප තිබුණට ප්‍රශ්නයක් නැහැ. අතිත්ත දීරෝ විනේති ඡන්දං එයා කුසල මේ කාම ඡන්දේ දුරු කිරීමට කටයුතු කරනවා. කුසල ඡන්දේ පහල කිරීමට කටයුතු කරන නිසා කෙලෙස් පහල වෙන්නේ. ඉතින් මේ සූත්‍රයේ මේ යන්තරේ මේ මන්තරේ දන්න මිනිහට විපස්සනා කරන්න කෙනයි කියන්නේ. මේක දන්නේ නැති කෙනා හිතන්නේ මේ රූපෙන් මගේ හිත කැඩුනා. මේ ශබ්දෙන් මගේ හිත කැඩුනා. මේ අරණ්‍ය කට්ටියට බැරිද මේ මල් අයින් කරන්න මෙතන. මේ සමනල්ලු අයින් කරන්න. මේකේ හැසිරෙන කට්ටිය තියන්න හොඳ නැහැ. මොකද මට හිත හදා ගන්න ඕනේ කියලා ඒගොල්ලෝ අර පොලෝ මට්ටම් කරන්න හදනවා සෙරපු දෙයක් දා ගන්න වෙනුවට. බුදුහාමුදුරුවෝ කියනවා ලෝකෙ මට්ටම් කරලා කරන්න බෑ මිනිස්සු සෙරපු දෙයක් දා ගන්න. උඹේ ඉඳුරන් দমনය කරගන්නේ. ඒ නිසා යෝගාවචරය යම් චිත්තක්ෂණික එක දවසක් ඇති. එක මොහොතක ඇති ඒ රූපයක් දකිනකොට මේකෙන් බැඳිලා ආශාව ඇති කරන මගේ හිත විරත් හිතින් ඒක විඳ ගන්න පුළුවන් වෙනවනම් මුදුවට දැනගන්න ඕනේ ඒක ලේසියෙන් අපේ කන්නේ ගොඩාක් භාවනා කරලා කරලාගත් එකක්. ඉතින් එදාට තේරෙන පටන් ගන්නවා මේක කළ හැක්කක් කියන එක. මේක කරන්න පුළුවන් කියන එක. ඒක පොඩි දෙයක් නෙවෙයි. අපි මේ ඔක්කොටම තියෙන බෑ බෑ නෑ නෑ කියන ඒ මානසිකත්වෙම. ඒ නිසා එවැනි මානසිකත්වයක මෙච්චර කෙලෙස් බලමුලුවක් මේ විදිහට කපන්න පුළුවන් කියලා හිතනවා නම් අනකොලයක් අරගෙන ඉවරලා හොඳට කැපෙන කඩුවකින් සිස් කාලා කපලා දානවා වගේ ඒ මනස ඊට පස්සේ මේ විදිහට කපන්නම ආසාවක් ඇති වෙනවා. දකින්න දකින්න වෙලාවේ කෙලෙසෙන් දිගහැරලා බලන තියෙන ආසාවක් ඇති වෙනවා. ඇති වෙන්න ඇති වෙන්න නිවනට කිට්ටු කරනවා. එසේම නිවනට කිට්ටු කිරීම පිණිස අද ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා